සාදුකාරයක් පවත්වන්න. දැන් මේ අවස්ථාව අපි නැවතත් ඒ කරගෙන යන භාවනාවේ ධර්මානුකූල පැති මොනවද කියලා දැනුවත් වෙන්න ඒ ධර්මයේ විස්තර කිරීමක් බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම සතිපට්ඨාන සූත්‍රයේදී ආනාපාන සති භාවනාව විපස්සනා භාවනාව පැත්තට හැරෙන්න හරව ගන්න කොහොමද? මේක හොයාගන්න සූත්‍රයේ තියෙනවා ඒ පස්සම්මයන් කාය සංකාරම් කියන தත්වයට හුස්ම ගැන අවධානයකට ආවට පස්සේ දැන් මතක් කරන්න එපා මේ පස්සම්මයන් කාය සංකාරම් කියන එක දැන් අද ලැබුණා කියන්න ඕනෙත් නෑ ලැබුණේ ලැබෙච්ච අයත් ඇති ඒක හඳුනගත්ත අයත් ඇති අනාගතයේදී හඳුනගන්න අයත් ඇති දැන් ධර්මයේ විස්තර කරනකොට පටලව ගන්න එපා මම විස්තර කරලා දෙන්නේ ඕගොල්ලන්ට සමහර ඒවා මේවා තේරෙයි කරගෙන යන්න අනාගතයේදී තේරෙයි නමුත් මේ හරහා යන්නේ දැනුවත් වීමක් අවශ්‍යයි දැන් දැන් මම මුල් කොටස නෙමෙයි පැහැදිලි කරන්නේ සතිපට්ඨාන සූත්‍රයේදී ආනාපාන පබ්බේ විපස්සනා භාවනා කොටස ඒ වෙනින් ওই කොලයක් දීලා තියෙනවා. ඒකේ තියෙන ආනාපාන සති භාවනාවේ විපස්සනා කොටස කියලා දෙයක්. මේක පන්සලේදීත් සාකච්ඡා කරා නැවත මතක් කරලා දෙන්නේ අනිත් අයට. එතන තියෙන්නේ වාක්‍ය 6යි. මෙන්න මේ වාක්‍ය 6 තමයි බුදුහාමුදුරන් විපස්සනාව පැහැදිලි කරන්නේ. ඒ වාක්‍ය 6 පොදුයි කායනුපස්සනාව යටතේ හතිපත්තාන සූත්‍රයේ කායනුපස්සනාව යටතේ භාවනා ක්‍රම තියෙනවා 14ක්. ওই 14ේම ඔය පොදු විපස්සනා කොටස තියෙනවා බලන්න සූත්‍රයේ ගෙදෙලියම කියවනවා. ඒක තියෙන්නේ ඉති අධ්‍යත්තං වා කාය කායනුපස්සී විහෙරති බහිද්ධා වා කාය කායනුපස්සී විහෙරති අධ්‍යත්ත බහිද්ධා වා කාය කායනුපස්සී විහෙරති එක කාණ්ඩයක් එක කොටසක්. ඊට පස්සේ ඊගාව ඊට වැඩි ඉහළ කොටසක් තියෙනවා. එහෙනම් එතනින් පස්සේ ලැබෙන්න ඕනේ කොටස බුදුහාමුදුරු විස්තර කරනවා. සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. ඔතන තියෙන්නේ ඇත්තටම කරුණු 8ක්. මේ කරුණු 8 හරහායි මුළු සමස්ත විපස්සනා භාවනාව පවතින්නේ. ඒ බුදුහාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ සොයාගත්ත ඒකායන මාර්ගයේ විපස්සනාව පැහැදිලි කරපු ආකාරය. මේ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මේක ගැන දැනුවත් නොවුනොත් ඔයගොල්ලන්ට වැරදි විපස්සනා අදහස් විපස්සනාව කියලා වෙනත් අය බොරුවට කියන දේවල් ඔයගොල්ලන්ට නිකන් ඇත්ත වගේ වෙයි. එහෙම ඇත්ත වුණොත් ඔයගොල්ලෝ විකාරයක් කරා. තේරුණා නේද? ඒක අදහිය කරන විකාරයක් නෙවෙයි මේ ජීවිතයේ මේ විකාර ටිකක් අපි කරලා තියෙනවා. ඒකත් දැනගන්න. එතකොට කවදාවත් අපි කරපු දේ හරි කියලා ඉන්න එපා. බුදුහාමුදුරන් ඕන දේ අපි කරන්න ඕනේ කියන එකේ ඉන්න ඕනේ. දැන් අපි දැනුවත් වෙනවා එතකොට මේ කියන தත්ත්වය මොකක්ද? මෙතන තියෙනවා විශේෂ පද දෙකක් මුලින්. අධ්‍යාත්ම බහිද්ද. එතකොට අධ්‍යාත්ත බහිද්ද කියලා වෙන් වෙන් වශයෙන් කියනවා එකක් අධ්‍යාත්ත අනික බහිද්ද තුන්වෙනි වෙනවා මේ දෙක යුගලයක් විදිහට අධ්‍යාත්ත බහිද්ද දැන් මේක මේ කියන්නේ කාලයත් එක්ක දෙයක් වර්තමානයේ මේ හැම වෙලෙම මේ සතිපට්ඨානෙදී ඒකට අධ්‍යාත්ත තියෙන්නේ වර්තමානයේ බහිද්ද තියෙන්නේ වර්තමානයේ අධ්‍යාත්ත බහිද්ද තියෙන්න ඕනේ කොහෙද ඒත් වටිනවා. දැන් හැම වෙලේම අපි දැනුවත් වෙන්න ඕන මේ විපස්සනාව කියන එකේ ඉලක්කය තියෙන්නේ වර්තමානය. එන අධ්‍යාත්ම වර්තමානයේ බහිද්ද කියන එකත් වර්තමානයේ මොකක් හරි අධ්‍යාත්ම බහිද්ද කියන්නේ වර්තමානයේ යම්කිසි දෙයක්. සමුදය කියන්නේ වර්තමානයේ යම්කිසි දෙයක්. වය කියන්නේ වර්තමානයේ යම්කිසි දෙයක්. සමුදය වය කියන්නේ වර්තමානයේ යම්කිසි දෙයක්. දැන් ওই දැනුවත් වීමෙන් පිට මේකට අර්ථකථන හොයන්න යන්න එපා. ගිය හැටිය ඔයගොල්ලෝ අමාරුයි. වෙන අය කිව්වට පිළිගන්න එපා. මෙන්න මේ අදහසේ ඉන්නේ. වර්තමානයේ තියෙන දෙයක් නේ. දැන් බලමු අපි අධ්‍යාත්ම කියන්නේ කුමක්ද කියලා. මේ බුදුහාමුදුරුවෝ ඉලක්ක කරලා තියෙන මේ අධ්‍යාත්මය. ඉති අධ්‍යාත්මවා කාය කායන පස්සී විහෙරති කිව්වම මේ වාක්‍යයේ තේරුම සරල සිංහලට ගත්තාම ඉතින් මේ වෙලාවේ කියන්නේ මේ අවස්ථාව අධ්‍යත්ත අධ්‍යත්ත කය ගැන අවධානයෙන් ඉන්නවා. ඉතින් අධ්‍යත්තං වා කාය කාය නමස්සේ. මේ මේ වෙලාවේ අධ්‍යත්ත ස්වરૂපය කයින් බලමින් ඉන්නවා. ඔය අදහස ගත්තත් හරි. නැත්නම් මේ මේ වර්තමාන මොහොතේ අධ්‍යත්ත ස්වરૂපය කයින්ම කය බලමින් ඉන්නවා. හැබැයි දැන් මට කියන්න කය හරහා කය බලනවා කියන එකක් තියෙනවා. ශරීරය හරහා ශරීරය බලනවා. නම් මම මෙහි වාක්‍ය ගාව තව තවත් පැටලෙනවා. ඊට වෙලී සරලව ඒගොල්ලෝ දැන් කරපු භාවනාවක් එක්ක මේක සංසන්දනය කරගන්න. එතකොට ගන්නවා. තේරෙනව නේද? භාෂාව පැටලෙන්න ඕනේ. භාෂාව ගැන ඉගෙනගෙන තර්ක කරන්න ඕනේ. මේක බොහොම සරලයි. අධ්‍යත්ත කියන්නේ මම. සරලව ගන්න. දැන් ඔයගොල්ලෝම කියනවා භවනා කරනකොට බුදුහාමුදුර කරේ මට ලෝකයක් තිබුණා ඉස්සෙල්ලා. දැන් නම් ඔයගොල්ලෝ ඉඳගෙන ඉන්නකොට ඔයගොල්ලන්ගේ ලෝකයෙන් හුඟක් ඒවා. ගෙදර දොරවල්වත් ඇරියා. මෙහෙට එනකොට. දූ දරුවාගේ වැඩ කටයුතුත් ඇරියා. පැකී රක්ෂා දේවල් අත් ඇරියා. දැන් ලෝකේ මොකද කරේ මෙතෙන් දැන් වාඩි වුණා. පුංචි කරගත්තා. ternary ඔයගොල්ලන්ගේ ලෝකයේ ඔයගොල්ලෝ සීමා කරගත්තා මේ හොල්ලේ මේ කාමරේ. දැන් ලෝකේ පුංචින්නේ. ඒ ලෝකේ තමයි එතකොට මම ඉන්නේ. තේරුණාද? ඊට පස්සේ ඒ ලෝකයේ මගේ තිබුණා ඉස්සෙල්ලා මගේ ඔළුව තිබුණා. මගේ අත් දෙක තිබුණා. මගේ ශරීරය තිබුණා. මගේ ඇඳුම් තිබුණා. මගේ කලඳුම් තිබුණා. එහෙමනේ අපි දැන් මම ඉන්නේ. මම තමයි නේද? එතකොට දැන් ඔය බුදුහාමුදුරුවෝ කරේ මොකද්ද ඔය හුස්ම ගැන අවධානය යොමු කියලා. අර මුලින්ම ඔයගොල්ලන්ගේ ශරීරයට පිටින් දින මේ හෝර්ලේ කාමරේ මෙතන මං ඉන්නේ පිටිපස්සේ මං ඉන්නේ පොට්ටේ උඩ මං ඉන්නේ අහවලා ළඟ ඔය කියන ලෝකයේ අහක් ගන්න. මනස. ඔබ නේද ඔබ වෙනවා නේද අපිට දිවි භාවනා කරනකොට ඔබ වෙනවා. එහෙනම් මම කියන සංකල්පයට අල්ලගෙන ඉන්න පරිසර සාධක පිට බුදුහාමුදුරුවෝ මුලින්ම හත් කරනවා. මොකදින්ද හත් කරන්නේ? ඔයගොල්ලන්ට ශරීරයේ ආස්වාසය පාස්වාසය කියන අරමුණු දෙකේ සතිය පවත්වන්න කියලා. ඒක මේ මේකෙන් වෙනවා කියන එක මේ ඔයගොල්ලන්ට කාටවත් ඒක නෙමෙයි වෙන දෙයක් වෙන්නේ කියලා හිතන්න පුළුවන් බෑ. හිතල වැඩකුත් නෑ. බුදුහාමුදුරන්ටත් උන උච්චාරණය. ඒ කරන්නේ ඔයගොල්ලන්ට ඒක වෙනවනම් සතුටු වෙනවා. ඒක වෙන්න තමයි අපි භවනා කරන්නේ. එතකොට බාහිර ලෝකේ අපේ මනස්පතේ අහක් කරගන්න. අහක් වෙන්නේ නැහැ හිතලා මේකට උපක්‍රමයේ තමයි අර හුස්ම ගැන අවධානය. ඊට පස්සේ ඉතුරු වෙනවා ඔයගොල්ලන්ගේ කියලා ඔයගොල්ලන්ගේ ශරීරය. ඒ ශරීර කොටස් ටික ඉතුරු වෙනවා. දැන් තව තවත් බහුලීගත කරොත් මේ භාවනාව මොකද වෙන්නේ? ශරීර කොටස් ටික ටික ටික ටික මම වෙනවා මම නැති වෙනවා. ඉගෙන ඉස්සලා දැනෙන වෙලාවේ මම ඒ ශරීර කොටස. දැනෙන්නේ නැතිකොට මම නෙමෙයි. තේරුණානේ? තොල් දැනෙන වෙලාවේ මම හුරුම යනවා. දැන් හැබැයි මේකට ඇයි නම් මම කියන්නේ නැතුව අත්ත කියන වචනේ තියෙන උගක් වෙලාවට පාලියෙන් මම. අධ්‍යත්ත කියන වචනයක් දාන්නේ. මෙතන තියෙනවා දැන් ඉන්නේ මම වගේ නෙමෙයි අඬු කැඩිච්චි මම කියන්නේ මේ අධ්‍යත්ත කියන්නේ. අගොල්ලන්ට එතකොට දැනෙන්නේ අර මේ වෙලාවේ වගේ පිරිච්ච මමෙක් නෙමෙයි. මගේ ලෝකයක් නෑ ඒකට. මට දැනෙන්නේ පබලින්කාර ආහාර ස්වરૂපයේ ශාරීරියේ තියෙන පබලින්කාර ස්වરૂපයේ මම අහක් වෙලා තියෙන්නේ. ස්පර්ශ ස්වરૂපයේ මම අහක් වෙලා. එහෙනම් මම ඉන්නේ දැන් මනෝමය ස්වરૂපේ. ඔය දැනෙන්නේ මනෝමය ස්වરૂපය. අන්නේ ස්වરૂපයෙන් ඔයගොල්ලන්ට දැනෙන ආස්වාසය දැනෙන වෙලාවේ ඒක තමයි අධ්‍යත්ත. ඒ හුස්ම විතරක් දැනෙනවා ආස්වාසය දැනෙනවා. ඒ දැනෙනකොට ඒ ආස්වාසය තමයි මම දැන්. වෙන කවුරුවක් මම කියලා කියන්නේ. තේරුණාද? ඒ මොකද මම මේ කියන්නේ. ඔයගොල්ලෝ දැන් හිතන වෙලාව නෙමෙයි. ඒ භාවනා කරන මොහොතත් එක්කයි සම්බන්ධනේ වෙන්නේ. මේ වර්තමානයේ නෙමෙයි කතා කරන්නේ. දැන් ඔයගොල්ලන්ට වෙන කිසි දෙයක් තේරෙන්නේ ආස්වාදය ස්පර්ශ වෙන එක හොඳට තේරෙනවා. එහෙනම් ඒ ආස්වාදයේ ස්පර්ශ වෙන එක තේරීම අධ්‍යත්තය. එතන මම ඒක තමයි. ඒක තමයි ඉති අධ්‍යත්තං වා කායකායන පස්සේ. දැන් ආස්වාදයේ තේරුණා තේරෙනවද හැම වෙලෙම? නෑ ආස්වාදයේ සිදුවෙන වෙලාවේ වෙලාවේ තේරෙන්නේ. ආස්වාසය ඉවරනට පස්සේ මොකද වෙන්නේ මමට? ආස්වාස මමට. නැත්නම් ආස්වාස අධ්‍යත්තයට. තේරෙන්නේ නැහැ. එහෙම එකක්. එහෙනම් ඒක බහි. තේරෙන්නේ නැති එක බහි. තේරෙන වෙලාවේ අධ්‍යත්ත. තේරෙන්නේ නැති වෙලාවේ බහි. තේරෙනවද ඔය වචන දෙක? ඉතින් ওই දෙක තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ ওই විදිහට ඉන්න කියලා. ඉතින් අධ්‍යත්තං වා කාය කායන පස්සේ විහෙරති. තේරෙන වෙලාවේ තේරෙන එක අධ්‍යත්ත. ඒ ඒ එය තේරෙන්නේ නැති විට බයින්න. අනුන්ගේ කියලා ගන්න එපා. තේරුණාද? අනුන් ගැන සංසන්දනය කරන්න එපා. ඔයගොල්ලන් ගැන මේ වෙනකොට තමාට දැනෙන්නේ නැති වෙනකොට ඒක බයි. තමන්ගේම ආස්වාදයේ පාස්වාදයේ වෙනකොට බහිත් වෙලා. කියන්නේ ආස්වාදයේ තේරෙනකොට පාස්වාදයේ බයි. පාස්වාදයේ තේරෙනකොට ආස්වාදයේ බයි. දැන් උතෙන් නවතින්න නෙමෙයි අපි කියන්නේ. ඔය වගේ දැනකදී උගල මුළු ශරීරයටම අවධානය තියාගන්න. එතකොට කයින් දැනෙන්න ඕනේ උණුසුම්, සීතල, තද වෙන ගති මොන හරි වගේ වෙන අංග ස්වરૂපයක් දැනෙනවා. දැන් අපි හිතමු ඔළුවේ දැනෙනවා රත් වීම. ඒ දැනෙන මොහොතේ ඒ රත් වීම අධ්‍යස්ත. තේරුණා නේද? අපි ඒක ගැන අවධානය යොමු. ටිකක් වෙලා ඉන්නකොට සමහර විට ඒ රත්නේ නැති වෙනවා. මොකද මේ රත්නේ බහිනවා. තේරුණානේ දැනෙන විට අධ්‍යක්ත දැනෙන්නේ නැති විට බහිද්ද දැන් ඔබ තේරුණාද මේ මොකද්ද බුදුහාමුදුරන්ට ඕනේ දැන් මම මෙතෙන්දි ඉස්සෙල්ලම ප්‍රශ්නයක් අහනවා ඔයගොල්ලන්ට ওই කියපු විදිහට දැන් භාවනා කරා අපි මේ සතිය තුල අච්චරා මේකේ සාමාන්‍ය ප්‍රමාණයක් නැතුව කියන්නේ ඉස්සර මොනවා හරි භාවනා කරලා පුරුදු අය නම් මේ කියන එකේදී කය ගැන අවධානයෙන් හිටියම මේ ස්වરૂපෙ ඉක්මනින් දැනෙනවා නමුත් ඉක්මනින්ම ඕනම කෙනෙකුට දැනෙනවා කියන තැනට යන්න එපා. තේරුණා නේද? පුහුණුවක් ඕනේ. දැන් මට ඕනේ වුණාට ඔයගොල්ලන්ගෙන් දැනගන්න දැනට මේ මං කියන හුස්ම ගැන නෙමෙයි ඔය කයේ අපි පෙන්නු කරන උස්නය සීතල මොනවා හරි කම්පන සංචල දැනට හඳුන ගන්න පුළුවන් වෙච්ච අය මට පොඩ්ඩක් අත උස්සලා දන්නවා අර ඒක ගැටලුවක් කිසිම නැහැ. ඔව්. එහෙම දැනෙනවා නේද? අනික මහන්සි ගන්න ඕන ටිකක් අර භාවනාව කරගෙන යන්න ඉබේද. සක්මන් වැඩි කරලා මේකට වාසි එනවා. ඒ දැනන අය <clears throat> දැන් දැනන අයයි ඒක ගැන නොදැනුණා කියලා ටිකක් ලොවන්නේ අනාගතයේදී භාවනා පුහුණු වෙනකොට ඕක දැනෙනවා. අපි යන්න ඕනේ ඔතෙන්ද. ඔතනයි කායන පස්සනාව තියෙන්නේ. ඔතනයි විපස්සනාව තියෙන්නේ. ඔතනයි වර්තමානයේ තියෙන්නේ. තේරුණා වෙන තැනක නේ. ඒකින්ද අපි වෙන දේවල් හිතන්න එපා. මේ අපි වැරදි කියලා හිතන්න එපා කරගෙන යන්නේ තමයි භාවනාව. වැරදි නෑ. අපි යම් කිසි මට්ටමකට මේක පරිණත වෙන්න ඕනේ අපිට කාලයක් ඕනේ. ඒක දැනගෙන ඉන්න ඕන ආධුනික මට්ටමේ හැමෝම. දැන් ඔය අධ්‍යත්ත එක දැනෙන එක. ඒ අධ්‍යත්ත කියන එක ඇත්තටම මම. ඔන්න මම කියන එකට වචනේ මේ අධ්‍යත්ත කියන්නේ. බහිද්ද කියන්නේ මම නෙවෙයි. එහෙනම් දැන් මේ ලෝකේ මම හැදුනේ විදිය ඔය බුදුහාමුදුරුවෝ කියෝම ඔයගොල්ලෝ එක්ක යනවා මම හැදිලා තියෙන විදිය පෙන්වන්න. තේරුණා නේද? ඉස්සර මගේ තිබුණා හුඟා අධ්‍යාත්ම. දැන් ඔයගොල්ලන්ට මගේ මම ඉන්නවා. මගේ කියනවා පරිසර සාධක ටික. ශරීරයෙන් පිට පරිසර සාධක. ඒවා තියෙනවා ගෙවල් දොරවල්, ඉඩම් කඩම්, යාන වාහන, දූ දරුවෝ, රට රාජ්‍ය මගේ නේද? දැන් ඔයගොල්ලෝ මෙතන හිටියට ඔයගොල්ලන්ගේ ලංකාවේ තියෙනවා ගියා. ලංකාවේ තියෙනවා වෙනත් වස්තු. මේ රටේ තියෙනවා ගෙවල්. කොහෙද ඒවා තියෙන්නේ මනස? තේරුණානේ? එතකොට දැන් අධ්‍යාත්මික සමහර විට ඔයගොල්ලන්ගේ ලංකාවේ තියෙන ගේ වෙන්න පුළුවන් නැත්නම් ලංකාවේ වත්ක තියෙන පොල් ගහ වෙන්න පුළුවන්. ඒක නැති කෙනෙක් නෑ. තේරුණානේ? දැන් බුදුහාමුදුරුවෝ ඕක ඔච්චර මහා දෙයක් ලෝකෙන් අල්ලගෙන ඉන්නේ අපිට බුදුහාමුදුරුවන්ගේ සත්‍ය තේරෙන්නේ නැහැ කියනවා. දැන් ඒකෙන් ඉඳලා බුදුහාමුදුරුවෝ සිවුම් කරාම දැන් කොතනද ඒගොල්ලෝ නවත්තලා තියෙන්නේ? නවත්තලා තියෙන්නේ දැන් මම වෙන්නේ හුඟක් අයගේ භාවනා කරනකොට හුස්ම රැල්ල විතරයි. ආස්වාසිය මම වෙනවා ආස්වාසිය මම වෙනවා. ඔය දෙකට සීමා වෙනවා. නැත්නම් ශාරීරියේ දැනෙන උණුසුමක් මම වෙනවා ශරීරයේ දැනෙන සිසිලක් මම වෙනවා ශරීරයේ දැනෙන තදගතියක් මම වෙනවා විතක කොහොමම මේක පුංචි පරිසරයකට පුංචි තැනකට බුදුහාමුදුරුවෝ කොට කරගත්තා තේරුණානේ දැන් ඔයගොල්ලෝ දක්ෂ වෙන්න ඕනේ ඔය කොටු කරපු බුදුහාමුදුරන්ට ඕන වෙලා තියෙන මේ කොටු කරපු පරිසරය තුළ පරාසය තුළ රැඳෙන්න තේරුණා නේද ඔයගොල්ලන්ට යම් කිසි විදියක හිතෙනවා නම් මේක වැඩක් නැහැ කියලා බුදුහාමුදුරන්ට විරුද්ධ වෙනවා. ඒකයි දැනුවත් වෙන්නේ. බුදුහාමුදුරන්ට ඕන දේ හඳුන ගන්න. බුදුහාමුදුරන්ට ඕන දේ ඔයගොල්ලන්ගේ ශරීරය තුල දැනෙන දේට ඔයගොල්ලෝ කොටු වෙන්න ඕනේ. දැනෙන්න මොනවද? උණුසුම් සීතලාදී දේවල්. මේ කොටු වෙලා අධ්‍යත්ත බහිද්ද කියන එක වෙන් කරනවා. වෙන් කරනවා කියන්නේ ඔයගොල්ලෝ කරන රාජකාරියක් නෙමෙයි මේක. සතිය විසින් දිනු කරගත්ත සතිය විසින් ඉබේ කරගන්න වැඩක්. සතියට අහු වෙන උණුසුම. ටිකක් වෙලා යනකොට ඒක වෙනස් වෙනවා. වෙන තැනක අහු වෙනවා. ඒ මාරු වෙන්නේ. කිසිම ගැටුමක් නැහැ. මේ කොහෙන් ආවුණා සමක් නැහැ. එකකාරම අවධානය තියෙනවා. දැන් සතිය අධ්‍යත්ත බහිද්ද වෙන්නකොට තව ඉන්න කියන බුදුහාමුදුරුවෝ ඔය පරිණත වෙලා <clears throat> බහුලීකත කරන්න කියනවා භාවනාව. ඕකම කරන්න. ඕකම කරන්න. මේකම කරනකොට එනවා සුවිශේෂී තැනකට. මේ සුවිශේෂී තැන තමයි අධ්‍යත්ත බහිද්ධාවා කාය කායනුපස්සී විහෙර. දැන් අධ්‍යත්ත බහිද්ධාවා කියන්නේ ඒත් වර්තමානය. ඉස්සෙල්ලා අපිට දැනෙන්නේ නෑ ඔළුවේ උණුසුමක් දැනුණා. ඒ උණුසුම දැනුත් දැනෙනවා. තව ටිකක් වෙලා ගියත් දැනෙනවා. භාවනා කරනකොට මේ කියන්නේ. තේරුණා නේද? තව ගොඩක් වෙලක් දැනෙනවා. ඉදිරියටත් දැනෙනවා. ඒක ටිකක් වෙලා ගිහින් සිසිලා සිය සිසිලා ලෙස නැත්නම් සිසිලා ලෙස දැනෙන්න පුළුවන්. ඒ උණුසුම නැති වෙලා සීතලක් වෙන්න පුළුවන්. ඒ සීතල නැති වෙලා කම්පනයක් වෙන්නත් පුළුවන්. තේරුණා නේද? නමුත් අපිට දැනෙන්නේ ඒක ලොකු පරාසයක වර්තමානයේ විතරක් නෙවෙයි ගලා යන පරාසයක තියෙනවා. උණුසුම ඉස්සෙල්ලක් තිබුණා දැනුත් තියෙනවා තව ඉස්සරහටක් තියෙනවා. මේ මුල් අවස්ථාව. ඒක අධ්‍යාත්ම අවස්ථාව. ඒක ඒක දැනෙන්නේ නැති විට බහිද්ද අවස්ථාව. නමුත් තව භවනා කරනකොට බුදුහාමුදුරුවෝ කියන්නේ මෙන්න මේ වගේ තැනක් ඒවි. බලෙන් ගන්න බෑ. ඔයගොල්ලෝ එනකම් කරන්න මොකක්ද ඒ අවස්ථාව? එක මොහොතක උණුසුමක් දැනෙනවා. ඒ මොහොතේ මේක සීතල වෙනවා. එතකොට මොකක්ද දෙන්න වචනේ? දැන් වර්තමානයේ උදු එක වර්තමානයේ දැනෙනකොට දැනෙන්නේ සීත උෂ්ණයක් ඒ මොහොතේ මේක ආයනාක බහිද්ද වුණා උණුසුම බහිද්ද වුණා දැන් දැනෙන දේ නැති වුණා නෙමෙයි දැනෙන දේ ස්වરૂපය වෙනස් වුණා තේරුණා නේද නැත්තම් දැනෙන දේ එවලම නැති වෙන්න පුළුවන් ඒක ගැටලුවක් නෑ දැනෙන දේ මාරු වුණා අධ්‍යාත්ම බහිද්ද දැන් ඔය වගේ එක මොහොතක අර මම අධ්‍යාත්ම කියන්නේ මම මම වෙනවා. ඒ මොහොතේම මම නෙවෙයි වෙනවා. ආන්නේ දක්වා සතිය දියුණු කරන්න කියලා මේ කියන්නේ. ඔයගොල්ලන්ට සතිය දියුණු කරනවා කියලා අමුත්‍යක් කරන්න බෑ. වෙන මොකක් කරන්න බෑ. කරන්න තියෙන්නේ මේ කරන භාවනාව මලමිනියක් වගේ අවධානය යොමු කරනවා. ඒක ගල එහෙම කරන්න කරන්න ඒ පුහුණුව වැඩි වෙන්න වැඩි වෙන්න ලැබෙන ඵලයක් නිසා මේක ඔයගොල්ලන්ගේ දක්ෂතාවයෙන් ගන්න එකක් නෙමෙයි. දක්ෂතාවයක් මේකට කාටවත් දාන්න බෑ. ශිල්පීය ක්‍රමයක් අමුතෙන් දාන්නත් බෑ. බුදුහාමුදුරුවෝ කියන විදිහට කිරීම තුළ පරිණත වීම තුළ භාවනා බහුලීකත වීම තුළ ලැබෙන ඵලයක්. ඔන්න එතකොට ඔයගොල්ලන්ට හිතෙන්න ඕනේ දැන් මුල් වචන තුන ගත්තොත් ඉති අධ්‍යත්තංව අධ්‍යත්තකය දැනගන්න එකක් වටිනවා. බහිද්ද කියන එකක් දැනගන්න එක වටිනවා. නමුත් හුඟා බුදුහාමුදුරන්ට වටිනවා ඇත්තේ කොයිකද? අධ්‍යත්ත බහිද්ද කියන මෙන්න මේ මේ මේ සියුම් අවස්ථාව දැනෙන එක. ඒක දැනෙන්න නම් ඒගොල්ලෝ කාලේ අර භාවනා කරන්න ඕනේ. කියන්නේ මම මේ වචනෙන් කියන්නේ දැන් හොයන්න එපා. කරගෙන යන්න පාර දැනගන්න. පාර දැනගත්තාම භාවනා කරනකොට මේවා අහුවෙයි. මේවා හරහා යාවි. දැන් ඔතන හැබැයි අධ්‍යාත්ම කියන්නේ මම. එහෙනම් මම ඉන්නවා. දැන් බුදුහාමුදුරුවන්ට ඕනේ. බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන්නේ මොකද්ද? මම කියලා කෙනෙක් නෑ. තේරුණානේ? දැන් අධ්‍යාත්ම කියන්නේ අඬු කැඩිච්ච මම. දැන් ඔයගොල්ලන්ගේ මම අඬු කැඩිලා නෑ. පූර්ණ මම. ඒ මට තියෙනවා ශරීරය. ඒ මට අයිති මේ පරිසරයේ ටිකක් අල්ලගෙන ඉන්නවා. ගෙවල් දොරවල් ඉඩම් ගණන් දූ දරුවෝ යාන වාහන රට රාජ්‍ය ආගම් ටිකකුත් මේ මම අල්ලගෙන ඉන්නේ දැන්. තේරුණා නේද? අල්ලගෙන ඉන්නේ නැහැ කියයි ඔයගොල්ලෝ. ඔයගොල්ලෝ මේ අල්ලගෙන ඉන්නේ. ඔයගොල්ලන්ට මත ගණන් හිතෙනවා නම් එහෙම එකක ඉන්නේ අඩු ගන්න මේ හෝඩ්ලේ ඉන්නවා කියන හිතනකොට මේ ටික අල්ලගෙන ඉවරයි. තේරුණා නේද? ඒකට රඟපාන්න බෑ කාටවත්. එහෙම රඟපාන්න හිතන්නවත් එපා බුදුහාමුදුරේ. ධර්මයේ රඟපාන්න යන්න එපා. තේරුණා නේද? මම නම් එහෙම නෑ කියන්නේ ධර්මයේ දන්න තියෙන කියන කතාව මිසා ධර්මයේ දැනගෙන කියන කතාවක් නෙවෙයි. එහෙම ධර්මයේ දන්නේ නැතුව ගිහිල්ලා කතා කරන ඒවා නළු නිලියන්ගේ වැඩ. එතකොට ධර්මයක නළුකම් කරන්න යන්න එපා, නිලිකම් කරන්න යන්න එපා. තේරුණා නේද? ඔයගොල්ලන්ට මම නැති වෙන තැන දැන් මේ බුදුහාමුදුරු පෙන්නනවා. ඔතන ගිහින් කියන්න ඔතන ඉන්න තාක්කල් ඔන්න අඬු කැටිච්ච මම එක එක හිටියේ. නැතුව ඔයගොල්ලන්ට මගේ දක්ෂතාවයට අපි නම් එහෙම හිතන්නේ මට අයිති දේවල් ලෝකේ නැහැ කියලා බොරුවට එක එක තැන මට මේ සොරදා කච්චා කරන්න එපා. එතන මට මේසෙම තියෙන්නේ මම. ඉන්නේ මම. තේරුණා නේද? ඒ කියන්නේ ධර්මයක තර්ක කරන්න යන්න එපා. තර්කයේ මමම. ඒ කියන්නේ හරි දරුණු වෙනවා එතන. දැන් මෙතෙන්ට යනවා. ගිහිල්ලා බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ තව හිංගල. මේකම බහුලීගත කරන්න ඕනේ. මේ බුද්ධ ඥානයෙන් දැක්කුදී. මේ විදිහටම සතිය පිහිටගෙන ඉන්න මේ ඉන්නකොට වෙනවා මිනිස් සංසිද්ධියක් වෙනවා කියලා බුදුහාමුදුරුවෝ ඉඟි කරනවා. තේරුණා නේද? ඒක අපිට හිතලා ගන්න බෑ. අපිට කායිකව කතා කරන්න බෑ මේ ගැන. නමුත් බුදුහාමුදුරනේ ධර්මය අපිට ඉගෙන ගන්න පුළුවන් අනුමාන වශයෙන්. දැන් අධ්‍යත්ත කියනකොට මම ඉන්නවා. තව ටිකක් මේ භාවනා කරනකොට ඔය ඉති අධ්‍යත්තංවා කියන එක වෙනකොට බුදුහාමුදුරු දෙනවා 아무තු වචනයක්. සමුදය ධම්මාන පස්සීවා හයතුන්ජ. දැන් සමුදය කියන්නේ හටගන්න. තේරුණානේ? අධ්‍යත්ත කියන්නේ අඳු කැඩිච්ච මමෙක් කියන එක. මම කියන එක. මට දැනෙන්නේ කොහොමද? සමුදය කියන්නේ හට ගන්නවා කියන දැන් මොකද වෙන්නේ? සමුදියට යන්න නම් අධ්‍යාත්මත් එකයි මේ සමුදියට යන්නේ. තේරුණා නේද? හට ගැනීමට යන්නේ මොකද්ද? මට තීරිච්ච එකක්. මට තේරුණා උණුසුම. ඔය මට තීරිච්ච උණුසුම දැන් සමුදියට යනවා. හට ගැනීමට පමණක් යනවා. ඒ කියන්නේ මොකද්ද වෙන්නේ? අධ්‍යාත්ම හැලෙන්නේ. තේරුණා නේද? දැන් මට තේරුණා කියන සංකල්පයෙන් අහක් කරනවා තව සතිය දිනුනොත්. සතියට අහු වෙන්නේ දැන් උණුසුමක් ඇති වුණා. කොහෙද දන්නේ? තේරුණා නේද? කොහේද කොහේ මගේ ඔළුව ඇති වුණා ගියාම කවුද ඉන්නේ අද්දත්? මගේ ඔළුව. දැන් සමුදේය කියන්නේ හට ගැනීමක් කියනවා තැනක් නේ. තේරුණා නේද? තැනක් ආවේ කොහෙන්ද? ඒ තැනම අයිතිකාරයෙක් හිටියේ හින්දා. දැන් හට ගැනීමක් තියෙනවා නැත්නම් උණුසුමක් දැනෙනවා දැනෙන තැනක් නැති වුණාම ඒකට කියනවා සමුදිය. තේරුණානේ? ඒක ඒ අනිත් පැත්තේ එනවා වය ධම්ම. ඒ කියන්නේ මොකද? වය කියන්නේ නැති වෙනවා. උණුසුමක් දැනුණා ඉස්සෙල්ලා ඒක නැති වුණා. කොහෙද කියලා දන්නේ දැනිච්ච කෙනෙක් නෑ. කියන්නේ දැනුණා නම් මගේ මෙතනයි කියලා දැනනකොට අධ්‍යත්ත. කොහේද කියලා දැනෙන්න තැනක් නැතුව තැනක් නෑ නිකම්ම දැනෙනකොට අව මොකද වෙන්නේ සමුදිය හට ගන්නවා විතරයි නමුත් සතියට අහු වෙනවා හටගත්තේ හටගත්ත තැනක් නෑ කියන්නේ හටගත්තේ කුජලයක් නෑ කියන්නේ අධ්‍යත්ත වෙහිලා කැඩලා ගියා තේරුණා නේද දැන් ඔන්න ඒ සත්‍යයට භාවනාව ගියනවා කියනවා ඉස්සරහට යනකොට කොහොම වෙයි කියනවා තව ටිකක් භාවනා කරනකොට මොකද වෙන්නේ අර අන්තිම පදයට යනවා. සමුදේවය හටගත්ත පේනවා මේ මොහොතේ වර්තමානයේ එතනම නැති වෙනවා පේනවා. ඔන්න තෙන්ටක් ඔය විදිහටත් භාවනාව යනවා. ඔන්න ඒ වගේ කාල දිගටම කරන්න කියලා. ඒක ඔබ ලැබුණා කියන එක නෙමෙයි මේක පණ. තේරුණා නේද? ඔයගොල්ලන්ට බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ අන්න එහෙම මේ කය ගැන අවධානයෙන් ඉන්න ගොඩාක් කල. අන්න එතන ගෙරෙන්නේ විපස්සනාව. මම කියවනේ ඉතලා එතනදි සිදු වෙන දෙයක් තියෙනවා කියලා. අර සීල සම්මාදන් කරනකොට කියුවේ වාක්‍ය මොකක්ද? ආශ්‍රවයෙන් වෙනවා කියන්නේ ඔන්න ඔය සත්‍යයේ ඔයගොල්ලෝ භාවනාවක ඉන්න කාලේ. තේරුණා නේද? ඔයගොල්ලෝ ගොඩ ගහගත්තේ තම තමන්ගේ ආශ්‍රව ප්‍රමාණය අනුව ඔය කාලේ කොච්චරද කියලා බුදුහාමුදුරන්ට විතරයි කියන්නේ. නැතු ඒකට රඟ බලන්න බෑ කාටවත්. තේරුණා නේද? ඔයගොල්ලන්ට තියෙන්නේ මේ தත්ත්වය ගත්තා කියන්නේ භාවනාවෙන් කවදා හරි ඒක අරගෙන හැමදාම මේ ටිකේ ඉන්න බලන්න. තේරුණා නේද? මේ මේ විදිහට ඔය කය ගැන අවධානයෙන් ඉන්නකොට කිසිම අවස්ථාවක <clears throat> ප්‍රමාදයක් නැහැ කියලා බුදුහාමුදුරු පෙන්නනවා. අප්‍රමාදී මොහොතක්. දැන් අපි සම්පූර්ණ ප්‍රමාදයි. ඇයි සංසාරයක් හදන්නේ? අතෙන්දි සංසාරයක් හදන්නේ නැහැ. දැන් ඒක ගැන බුදුහාමුදුරුවෝ දේශනා කරපු වාක්‍ය ගත්තම ඒක හරි වටන වාක්‍ය ටිකක් ඔතනින් පස්සේ තියෙන්නේ. ඔතනින් භාවනාව ඉවරයි. තේරුණා නේද? ඔය ටික ඉගෙන ගත්තම භාවනාව විතරයි. නමුත් ඔගේ යෙදෙන්න කාලය මෙච්චරයි වෙන්නේ නැහැ ජීවිත කාලය දුනක් මදි. තේරුණා නේද? නමුත් මේ කාලේ මේක හඳුනගත්තොත් මේ ජීවිතයේදී ඔයගොල්ලෝ බුදුහාමුදුරුවෝ හඳුනගත්තා හා සමානයි. මේක හඳුනගත්තා. හඳුනගත්තා කියන්නේ අහලා නෙමෙයි. අහලා හඳුන ගැනීම දැන් ඉවරයිනේ. මං කියා දුන්නා නේද? මොකද කොහොමද හඳුනගත්තොත් කියන්නේ? සමා තුنين භාවනාවෙන් ගන්න ඕනේ. එතකොට බුදුහාමුදුරුවෝ හඳුනගත්තා හා සමානයි. නමුත් ඒක ඒකේ තියෙන වටිනාකම බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මම මේකේ දාලා නැහැ ඒ වාක්‍යය. ඔයගොල්ලෝ සතිපට්ඨාන සූත්‍රයේ නිකන් කියවනකොට දැන් අපි නිකන් සබ්ජායනා කරනවා. ඊළඟ වල සතිපට්ඨාන සූත්‍ර තියෙනවා. ඔයගොල්ලන්ට දැන් නැත්නම් මේ සාමාන්‍යයෙන් ඉන්ටර්නෙට් වල ත්‍රිපිටකයේ තියෙනවා. දීඝනිකායේ මහා සතිපට්ඨාන සූත්‍රයේ තියෙනවා. මජ්ක්‍ධිම නිකායේ තියෙනවා තව පොඩ්ඩක් ඊට වැඩි කෙටියෙන් තියෙන සතිපට්ඨාන සූත්‍රයක්. එතකොට මේ දෙකේම පැහැදිලිව මේ කියන ඒවා තියෙනවා. ඔයගොල්ලෝ කවුරු හරි දැන් මේ සාමාන්‍ය අන්තර්ජාලය භාවිතා කරන හින්දා ඔය ආනාපාන පබ්බේ එහෙම ඔයගොල්ලෝ කොපියක් හදාගන්න කොම්පියුටරේ නැත්නම් print out ටිකක් ගන්න. තේරුණානේ? අරගෙන දැන් ඔය ඔය කියන ටික ඔක්කොම දැන් තියෙනවානේ භාවනාවේ කොටස් ටික මම කිව්වා. ඒතර හුස්ම ගැන අවධානයෙන් ඉන්න කාරණා හතරක් තියෙනවා. ඒ හතරේ අවසාන වෙන්නේ පස්සම්බය කාය සංකාර. ඔන්න ඔය දක්වා භාවනාව සමක භාවනාව. දැන් මෙතන තියෙනවා වාක්‍ය 6ක්. මේ කොටස තමයි බුදුහාමුදුරන්ගේ විපස්සනා. මේකේ අවසාන වෙලා තියෙනවා සමුදේ වය ධම්මානුපස්සීව කායසුන් හරති. ඔතනින් එහා භාවනාව ගැන බුදුහාමුදුරු විස්තර කරලා නැහැ. ওই ටික තමයි භාවනාවට ඕනේ. තේරුණා නේද? ඔල්ක ඕක හැර වෙන අලුත් දේවල් ඔයගොල්ලෝ හදන්න එපා. ඒක හදන්න බෑ. තව කවුරුත් ඉවර පිළිගන්නත් එපා. නමුත් මේක ඔතනින් භාවනාව ඔතේ ওই ලක්ෂණයක් ගත්තා කියලා භාවනාව ඉවර වෙනවා කියන මේ බුදුහාමුදුරු පෙන්නන්නේ. ওই ලක්ෂණය බහුලීකත කරන්න ජීවිතේ පුරා කරන්න ඒක තමයි බුදුහාමුදුරන්ට ඕන. දැන් මේකේ වටිනාකම අපිට තේරෙන්නේ නැති හින්දා ඒ ඔය ආනාපාන ප්‍රඥාවේ ඔතනින් එහා ටික බොහොම ලස්සනට බුදුහාමුදුරු විස්තර කරනවා. හැබැයි භාවනාව නෙමෙයි. ඒ විස්තර කරන්නේ මෙහෙම හිතියොත් ලැබෙන ඵලය ගැන. මේකේ වටිනාකම. මොකක්ද මේ කියලා ඒ සියලුම භාවනා ක්‍රමවල අවසානයේ පොදුවේ දාලා තියෙනවා. ඒ කියන්නේ හැමදාම මේ සත්පට්ඨාන සූත්‍රය කියනකොට මේ වාක්‍ය ටිකක් කොච්චර හරි කියවෙනවා. ඒ වාක්‍ය ටික මෙන්න මේකයි. අත්ති කායෝති වා පනස්ස සතිපත්තුපට්ඨිතා හෝති. යාව දේව ඥානමත්තාය ප්‍රතිස්සතු මත්තාය අනිච්චිතෝ ච විහෙරති නටකින්චි ලෝකේ උපාදීය. තේරුණා නේද? අත්ති කායෝතිවා පනස්ස සති පච්චපට්ඨිතා හෝති. කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා පොදු පදයක්. මේක භාවනාව නෙමෙයි. අතනින් අර සමුදේ වය කියන දේෙන් භාවනාවට ඉවරයි. තේරුණා නේද? දැන් එහෙනම් අත්ති කායෝතිවා පනස්ස සති පච්චපට්ඨිතා හෝති කියන පාලි වචන මාලාවේ තේරුම ගත්තොත් අත්තිකායෝති වාග්යන්නේ බුදුහාමුදුරු ඉස්සෙල්ලා කියපු ආකාරයට. අර ඉති අධ්‍යාත්මවා වගේ එතනින්දලා සමුදය වය ධම්මවල පස්සීවා යනක් දක්වා මෙන්න මේ ක්‍රමයෙන් එකක අත්තිකායතුවා 50 සති පච්චපට්ඨිතව සිහිය තමන්ගේ සිහිය පවත්වන ඥාන ඔකයි යන්නේ. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ දැන් ඉස්සෙල්ලා පෙන්වන්නේ යම් කිසි විදිහේ සිත පිහිටෝලා භාවනාව සිහිය පිහිටවන්න කියලා ආන්නේක පවත්තුවා නම් කියලායි අත්තිගායෝ තිවා කනස්සති පච්චපච්චිතා හොති කියලා කියන්නේ. එහෙම වුණොත් කරොත් කවුරු හරි එහෙම ඉන්නවා නම් ඉන්න මොහොතක් කියද ඒ මොහොත මෙන්න මේ වගේ කියලා උන ආනිසංස හතරක් දෙනවා. මොනවද ඒවා? යාව දේව ඥානමත්තා යොන්න පළවෙනි. යාවදේව මේකමයි යාවදේව ඥානමත්තාය චතුරාර්ය සත්‍ය ලැබෙන ක්‍රමවේදය මේක වැඩි කිරීමේ තේනවා නේද මෙයමයි ඥානය ලැබෙන ක්‍රමය මොන ඥානද ලෞකික ඥාන නෙවෙයි තේනවා නේද ඒකායන මාර්ගය නේද මේ ඒකායන මාර්ගයෙන් ලැබෙන්න ඕනේ මොකද්ද ලෝකෝත්තර ඥානය ලෝකෝත්තර ඥානෙ මොකක්ද චතුරාර්ය යාව දේව ඥානමත්. එහෙනම් චතුරාර්ය සත්‍ය ලැබෙන පිළිවෙල මේකමයි. මේක හඳුන ගන්න හඳුන ගන්න බහුලීගත කරන්න. වෙන ක්‍රමයකින් ලැබෙන්නේ නැහැ. තේරුණා නේද? ඔයගොල්ලන්ටම කාලයක් පුහුණු වෙනකොට තේරෙනවා අනික් ක්‍රම අපි භාවිතා කරන්නේ මේ මේකට නෙවෙයි කියලා. ඒක ජීවිතයේ ආමිතේ දින වෙන දෙයකට කියලා තේරෙන්නේ. මේකේ ඉන්නෝනේ නැහැ. යාවදේ ඥානමත්තාය. ඒතකොට ඥානය ලැබෙන ක්‍රමය මේකමයි. චතුරාර්ය සත්‍ය ලැබෙන ක්‍රමය මේකමයි. ඥානවත් අනිශ්චිතෝච විහෙරති. දැන් විහෙරති කියන්නේ වාසය කරනවා. අනිශ්චිතෝච දැන් යාවදේව ඥානමත්තාය ඊගාට තව එකක් තියෙනවා ප්‍රතිස්සති මත්තාය ප්‍රති ඔව් මේ කියන්නේ සතිය පිහිටවීමයි ප්‍රති සති ප්‍රතිස්ථත්මක වන්තය කියන්නේ. මේ තමයි වර්තමානයේ සතිය පිහිටන ක්‍රමය කියන එකයි වෙලාවට. තේරුණා නේද? ප්‍රතිස්ථතිමත්ය කියන්නේ සතිය වේපුල්ල සතිය ලැබෙන්නා වූ ක්‍රමයේ ක්‍රමය මේකමයි. සතියේ උපරිම පිහිටීම ලැබෙන තැන මේකමයි. ප්‍රතිස්ථති මත්තාය. ඊගාවෙන් පස් තුන්වෙනි. අනිශ්චිතෝච විහෙරති. ඒ විහෙරති කියන වාක්‍යය ගන්නවා. නරක විදියේ සංසාරයක් හදන්න නැති වාසය කිරීම මේකමයි. සතිය පිළිදන ක්‍රමයක් මේකම කියලා ඒකට සමාන පදයක් තව කියනවා. සංසාරේ හදන්න නැති ක්‍රමයක් මේකමයි. දැන් අපි මේ ඉන්නේ සතියේ මොකද දැන් කරන්නේ? මම බණ කියනවා ඔයගොල්ලෝ බණ මේක අනිසිතෝච විහෙරති නෙමෙයි. තේරුණාද? මේ වෙලාවේ මමත් බණ කිය කියලා සංසාරයක් හදනවා. ඔයගොල්ලෝ බණ අහලා සංසාරයක් හදනවා. ඒක බුදුහාමුදුරන්ට ප්‍රතිශතමත් අයත් නෙමෙයි අනිසිතේ තෝජ විහෙරති නෙමෙයි. දැන් ඔයගොල්ලෝ බණ අහනවා. ඔයගොල්ලෝ හිතුවෝ මොකද? බෝධි පූජාවක් තියෙනකොට හොඳම මං ඉන්නේ හොඳම තැන කියලා. ආමිෂික මේක ගෙවිනවත් නෑ. එනවා නේද? ඇයි මම එහෙනම් දැන් තේරෙන්නේ නැති ධර්මයේ කියාදීද මේ ආමිෂය නොකරන්න නෙමෙයි කියන්නේ. ආමිෂයෙන් නැලවෙන්න කරන්නේ. එතකොට ආමිෂය නොකර මේ භාවනාව කරන්න බැරි වගේ තේරෙනවනේ හැම වෙලෙම. ඒතර වඩා හොඳ මොකක්ද? කුසල් කරන එකයි හොඳ. එතකොට ආමිෂය හොඳයි. තේරුණා නේද? යමකට මේකම කරන්න පුළුවන් නම් පැය 24 කරන්න. එයා ආමිෂය කරන්නම ඕනේ. තේරුණා නේද? ඔයගොල්ලන්ටම තේරෙයි. එහෙම කරන්න බෑ. එහෙනම් අපිට ආවිෂයක් ඕන. කවදා හරි කරන්න පුළුවන් මේකම දිගට ආමිෂය වුණා. තේරුණා නේද? දැන් කවුරු හරි විශ්වාස කරනවා නම් ආමිෂයෙන් නිවන් දකිනවා කියලා එයා බෞද්ධයෙක් නෙවෙයි. බුදුහාමරගේ ධර්මයේ විශ්වාස කරන්නේ නෙවෙයි. බුද්ධං සරණං ගච්ඡාමි කියන කෙනෙක් කිව්වට නෑ. තේරුණාද? මහා දරුණු දැනකට යනවා වගේ. ඒක හින්දා දැන් මේක ඉගෙන ගන්න ඉගෙනගෙන මේ අනිශ්චිතෝච විහරති ප්‍රතිස්සති මත්තාය මෙච්චර පද දෙන්නේ ඇයි කියලා බුදුහාමුදුරුවෝ මේ එක සමාන පද ඇයි දෙන්නේ? බුදුහාමුදුරුවන්ට වටිනම තැන මේකයි. තේරුණා නේද? මෙතනින් එහා බුදුහාමුදුරන්ගේ ප්‍රඥා ශික්ෂාවක් නැහැ. මේ ප්‍රඥා ශික්ෂාව. මේක තමයි නිවන් දකින ක්‍රමය. සතර සංකාරයේ කෙලවර කරන ක්‍රමයේ අවසාන පදයෙන් ඊට වැඩි ගැඹුරින් විස්තර කරනවා. මොකද අවසාන පදේ තියෙන්නේ? නචකින්චි ලෝකේ උපාදීයති. ඕකේ අර්ථය මොකක්ද? මේ තමයි උපාදාන නැති තැන. මේ තමයි පංචස්කන්ධ උපාදාන නැති තැන. හඳුනගන්න. තේරුණා නේද? පංචස්කන්ධයේ අනිත්‍යයි දුකයි අනාත්මයි කිය වටේ කරගෙන නැතුව ඔන්න ඕක හඳුනගන්න කියලා මේ කියන්නේ. මේ තමයි පංචස්කන්ධ උපාදාන නැති තැන. මේක ලැබුණොත් බහුලීකත කරන්නේ එතන උපාදානයක් නෙවෙයි. උපාදානයක් නැත්නම් දුකක් නෙවෙයි. උපාදානයේ නැති තැන තියෙන නිවන. තේරුණාද? නමුත් මේක ලැබුණාට අපිට නිවන කියලා තේරෙන්නේ නැහැ. ඒක තේරෙන්නේ බුදුහාමුදුරන්ට. ඒගොල්ලන්ට මේක තේරෙන්න බහුලීගත කරන්නේ. මේකට ගියා කියලා ඒගොල්ලෝ මේක සත්‍ය වටින දෙයක් කියලා තේරුම් ගත්තේ නැත්නම් බුදුහාමුදුරන්ගේ ධර්මයේ තේරුම් ගත්තම ඉන්නේ. තේරුණා නේද? මේකට මේක හරහා ඒගොල්ලෝ දැනට භාවනා ගිහින් නැති. නමුත් බුදුහාමුදුරුවෝ දන්නවා අපිට ඒක හරහා ගියාට ඒකේ වටිනාකමක් තේරෙන්නේ නැහැ. ඒ සංසාරේ දැන් බුදුහාමුදුරුවෝ වෙන්නන්නේ ඔයගොල්ලන්ට බහුලීකත කරන්න මේක බුදුහාමුදුරුවන්ට වටින විදිහටම කවදා හරි තියෙනවා. තේරුණාද? එතකොට හරියට ඔයගොල්ලෝ ඔතන ඉන්නකොට ඉන්නේ අර ඔළුවේ පනාව ගහගෙන ගිය ඇතුලේ පනාව වෙනවා. තේරුණානේ? මේ පනාව ගහගෙන අපි හොයනවා පනාව ගිය ඇතුලේ කබඩ් වල බලනවා, ලාජ් වල බලනවා. හම්බෙන්නේ නැහැ කවදාවත්. හැබැයි හම්බෙන්නේ කොයි වෙලේක හරි හම්බෙනවා. කොහොමද හම්බෙන්නේ? මතක් වෙනවා මේක ඔළුවේ කියලා. කියනවා අන්න එහෙම මතක් වෙච්ච වෙලාව විතරයි හම්බෙන්නේ. හැබැයි වැඩි කාල නොගියින් ඒක මතක් වෙනවා. තේරුණා නේද? මෙතන ඉන්න කොටත් එහෙමයි. ඔළුවේ පනාම ගහගෙන මේ හොයනවා. ඉඳවම මතක් වෙනවා. බුදුහාමුදුරගේ පණවිඩේ මතක් වෙනවා. වෙන විකාර කරොත් මතක් වෙන්නේ නැහැ. මේක හත් වෙලා මතක් වෙන්නේ නැහැ. දැන් තේරෙන්න ඕනේ නම් <clears throat> මේ වාක්‍යයේ වැදගත් යන මොකද්ද? අත්තිකායෝ දිවාපස්ස සතිපත්තිපත්තා හෝති. යාව දේව ඥානමත්තාය ප්‍රතිස්සති මත්තාය අනිසිතෝච විහෙරති නකලීති ලෝකේ. දැන් ඕක 21 කොළ තෝය වාක්‍ය බුදුහාමුදුරු ගලී පිටුවාගේ දීලා තියෙනවා. පේනව නේද? ඔයගොල්ලෝ බොරු වල කියෝගෙන යනවා. තාල දාලා කියෝනවා. දැන් තාල දාලා කියවන්නද ඔබ තියෙන්නේ? මේ අසුපට්ඨානේ අධ්‍යයනය කරනවා කියලා තාල දාලා කියවනවා. දැන් මොකටද කියලා තේරෙනවා නේද මේ වටිනාකම. කියවන්න විතරක් නෙමෙයි මේ තියෙන්නේ. බොහොම සරල දෙයක් කරලා බුදු වෙන්න බුදුහාමුදුරු කියනවා මෙතනමයි බුදුහාමුදුරු හොයාගත්ත සත්‍යතිය. වෙන තැනක නැහැ. හැබැයි ඔබ ගත්තා කියලා ඔයගොල්ලන්ට සත්‍ය තේරෙන්නේ නැහැ. ඒක එහෙමම ඉන්න බොරු කරන්න එපා. බහුලීගත කිරීම තුළ කවදා හරි තියෙනවා. එහෙම නේද? ඒක හින්දා අපිට භාවනාව කියන එක මේ මේක මොහොතෙන් ඉවර කරන්න පුළුවන් එකක් නෙමෙයි. නමුත් හරි භාවනාවක් අල්ලගන්න එක ටිකක් අමාරුයි ගුරුවරයෙක් එක්ක කලාකච්ඡා කරලා තමන්ගේ හැකියාව අනුව සිදු වෙන්න ඕනේ දෙයක්. තේරුණා නේද? දැන් මම හිතන විදිහට ඔයගොල්ලන්ට මේ වැඩමුළුවේදී භාවනාවක් කියන එක හඳුන්වලා දෙන්න මට පුළුවන් වුණා. තේරුණා නේද? නමුත් ඒක හරියටද මේක මම කොච්චර වැඩ ගන්නවද කියන එක මට කියන්න නුඹලා එකක් නෙමෙයි. ඒක කවුරුම අම්මකින්ද වෙන්නේ? තමයි. දැන් ඕක කරමින් ඔයගොල්ලන්ට පුළුවන් ඕක නවත්තලා පූජාකට දුවන්න ඒක ලොකුයි කියලා. ඉතින් මොකක් කරන්නේ? තේරුණා නේද? දැන් ඔබ කොච්චර මේක වටිනවා වුණා. ඔබ ඉගෙනගෙන වුණා. වෙනස්ුනේ. දැන් පූජාව එපා කියන එක නෙමෙයි මේ කියන්නේ. පූජාවෙන් කරන එකයි මේකෙන් බුදුහාමුදුරුවෝ කරන එකයි මහකට පොළොව වගේ. පූජාවෙන් සංසාරයක් හදනවා. මේ කියන්නේ මොකක්ද? සංසාරයේ කෙලවර වෙන මාර්ගය. ඒකායන මාර්ගය. ඉතින් ඔය දෙක දෙකක් විදිහට දැනගන්න ඕනේ. ওই දෙක දෙකක් විදිහට දන්නේ නැති එනාට බෞද්ධයෙක් කියන්න බෑ. ඒ වගේ බොරුවට මේ මේ රෙදි විරෝගණේ කියට බුදුහාමුදුරන්ට වැඩක් නැහැ. තේරෙනවද? බුදුහාමුදුරුවෝ කියන පණිවිඩය දන්නේ නැහැ කිසි වැඩක් නැහැ. ඒක ගිහිද පැවිදිද මේ ප්‍රශ්නය බුදුහාමුදුරන්ට නැහැ. තේරුණාද? ඒගොල්ලන්ට ඉතින් බුදුහාමුදුරුවෝ ළඟින්නේ මේ සංසාරේ නළුවෙක් නැහැ නීතිය. එච්චරයි. මේ නළුවමක් කරලා රංගපාලා වැටලයක්. නිකම් මැරෙන්නේ නැහැ නේද? සංසාරේ තව තියෙනවා. තේරුණා නේද? ඊට පස්සේ මේ නළුකම කරන්නේ තම හරියට මිනිස්සේ පිළියෙටක් නෙමෙයි ඒකයි වෙන්නේ. දැන් නම් නළුවෙක් නිලියක් වෙන්න පුළුවන් මේ මිනිස් රූපේ. දැන් බුදුහාමුදුරන්නේ ඔය ඔය දෙල්ල මච්චරන්නේ පොඩ්ඩයි කාලේ. ඊට පස්සේ නළුකම් නිලිකම් කරන්නේ කොහෙද? එක්ක තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ. මොකද? තේරුණා නේද? එච්චර ගැඹීරයි සංසාරේ භයානකයි. භයානකම හින්දා ඔයගොල්ලන්ට භයානකයි කියලා බය වේවුල වේවුල ඉන්න කියලා මේ බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ නැහැ. එහෙම නෙමෙයි. බොහොම සරල දෙයක් කියනවා. තේරුම් අරගෙන වටිනා දේ මේකයි නොවටිනා දේ මේකයි කියලා තේරුම් අරගෙන ඉස්සරහට දියුණුවක් කරගෙන යනවා. ඉතින් මම හිතන්නේ මේක ගැන අපි තව කතා කරන්න ඕනේ. දැන් ඔයගොල්ලන්ට මේ මෙහෙම කිව්වට මේ තව තියෙනවා මේ ධර්මයේ ඉගෙන ගත යුතු දෙයක්. තේරුණා නේද? දැන් ඊළඟ පස්සේ වෙලාව අපි ඒකට කාලයක් දීලා නැවත භාවනා කරලා මේ අත්තිකායෝති වාපනස්ස සතිපත්තිපත්තිකාමෝති කියන මේ ಗುಣ ටික ධර්මානුකූලව දැනගන්න නම් ඔයගොල්ලන්ට සුතමේ ඥානයක් එන්න ඕනේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කාරණා සම්බන්ධව. ඒකට අද දවසේ මම විකෙන් විට මෙන්න මේ සත්‍තිස් බෝධිසත්ව පාක්ෂික ධර්ම කාරණා 37 විස්තර කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. තේරුණාද? ඒක භාවනාවත් එක්කම දැනගන්න ඕනේ. භාවනාව නැතුව මේක වැඩක් නැහැ. ඉතින් දැන් ඊළඟට අරගෙන අ 10යි දානෙට පිට යනවද නෑ නේද මම? එහෙම දින්නේ. අන් දානේ දානේ දානේ දැන් විලාපස ගන්න මම විනාඩි 20ක් සත්‍ය බෝධිපාක්ෂික ධර්ම වල පටන් ගන්නවා ඊට පස්සේ කාලේ සම්පූර්ණ මම දානි ගත්තත් ඔයගොල්ලන්ට කෑම නැහැටි ගන්න ඒව වෙයි. එතකන් ආය කතා කරන ගම භාවනා කරන්න ඒ දායකව. තේරුණා නේද? මේ භාවනාව නැතුව මේ වැඩි මොකක්වත් නැහැ. මේක මට කියා දී දෙන්න බැරි කමක් නෙවෙයිනේ. කිව්වා කියලා ඔයගොල්ලන්ට ඵලයක්. ඊරව් වගේ කියෝ. ඒකේ නෝ ලකුණු ටිකක් දාගන්න කට්ටියක් බිහිවි. මාස් කරලා යන්නේ කාපියා. තේරුණා නේද? ඒකෙන් වැඩක් නැහැ. වට මේ සාකච්ඡාවට ධර්ම වැඩක් නැහැ. ඒකට යන්න එපා. මේක අපි බලමු ඊළඟ අවදාම යොමුලම් පස ගන්නකොට. දැන් ඔයගොල්ලන්ට මේ මම මුලින් පැහැදිලි කරපු බුදුහාමුදුරුවෝ පෙන්නපු අත්තිකායෝ කියවා 50 සතු පච්චපට්ඨිකාවෝ කියන්නේ බුදුහාමුදුරුවෝ මෙතන සහතිකයක් දුන්නා අපිට. මෙහෙම වුණොත් මෙන්න මේක වෙනවාමයි කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා 21ක පෙන්නනවා එක තැනක නෙමෙයි 21ක සතිපට්ඨාන සූත්‍රෙ පෙන්නනවා ඒ 21 තියෙන්නේ භාවනා ක්‍රම 21ක් දැන් ඔයගොල්ලන්ට අනිත් එකක්වත් ඉගෙන ගන්න එපා ඕනේ තේරුණා නේද මේක ඇති මේකෙත් ඕකමයි වෙන්නේ කාට හරි කියන්න පුළුවන් නෑ ඕක වෙන්න බෑ ධම්මානුපස්සනාව අපි වගේ ඉගෙන ගන්න ඕනේ. අපි කරන විදිහට කියන්න ඕනේ. ඒක බුදුහාමුදුරුවෝ වගේ ඕනේ නෙමෙයි එහෙම කියන්නේ. තේරුණා නේද? එයාගේ සතිපට්ඨානය කියේ ඉතින් ඒ වගේ අයට අහු වෙන්න එපා. ඒ අහු වුණොත් එතන අමාරුයි. දැන් බුදුහාමුදුරන්ට වැඩි ඉහළා ඉන්නවා රහතන් වහන්සේලා ලෝකේ ඉන්නවා ටයිකෝඩ් දාගෙන. ඒකේ වැඩි. බුදුම රහතන් වහන්සේලා කොහේ හිටිනවා? ඉන්නේ සිවුරක් පමණයි. ටයිකෝඩ් එකෙන් වැඩි. තේරුණා නේද? දැන් ඒගොල්ලන්ට අහු වුණොත් ඒගොල්ලෝ අමාරුයි. එහෙම නෙමෙයි. පෙළක් ඇහි ඉන්නවා ඩුප්ලිකේට් පසේවතු බුදුවරු සිවුරු දාගෙන. ඒගොල්ලන්ට අහුණ ඉවරයි. මේ ඔගෙන් වේල්ලා යන්නේ. එහෙම නෙමෙයි වේල්ලා යන්න මොකද්ද මොළන්න මේ දැනුම? ඔක්කන්න සාතිකේ මොකද්ද කරන්නේ? ඔගෙන් මොකද්ද කරන්නේ? මොකක් කරන්නේ? එහෙම නෙමෙයි ඩුප්ලිකේට් ඉගෙන ගන්න පුළුවන් දේ ඔයගොල්ලන් හම්බුනේ නැහැ. ඒකට යන්න එපා. ඒකට යන්න එපා. හරි විදිහක් අල්ලගෙන මේක කරගෙන යන්න. නෑ හරි විදිහක් දුන්නා. තේරුණාද? මේකේ ආමිෂය නරකයි ඒවා මේවා ගන්න එපා. ඒගොල්ලෝ අම්මා තාත්තා ගියාද කිව්වා ඔක්කොම හරි. තේරුණාද? ඒ අම්මා තාත්තා ගියාදී ටික වැරදි නෑ. හැබැයි ටයිකෝඩ් කාරෝ ගියාදී වුණා හරි කියලා හිතන්න එපා. තේරුණාද? බොරුවට රහත් වුණා කියලා මේකයි රහත් වෙන ක්‍රමය මේකයි නිවන් දකින ක්‍රමය කියලා කියවට වැඩක් නෑ. ඒ ක්‍රමය දැන් හරිද කියලා හියගේ මෙන්න ක්‍රමයක් එකක් අධ්‍යයනය කරන්න. ඒකට ගැළපෙනවා නම් එකයි. තේරුණානේ? මේකට ගැළපෙනවා නම් එකක් හරි. ගැළපෙන්නේ නැත්නම් වැරදි. වැරදිලා නිකන් ඉන්න බෑ. එවැනි කෙනෙක් ආශ්‍රය කරොත් බාලි කාශ්‍රය කරනවා. අසේවනාට බාලාණන් කියන එක පැරි. එහෙනම් මෙතෙන් ඉහාර දිනු වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ කොච්චර වුණත් මම ඒකයි මංගල සූත්‍රයේ කොටසක් දුන්නා නේද? ඔයගොල්ලෝ අමාරු වෙටින්නේ ඔන්න අසේවනාට බාලාණන් කියන එක තමයි. අපි නම් හිතන්නේ පන්සිල් කඩන්න නැති පන්සිල් රකින්න මිනිස්සු පන්දිතිය. පව් කරන්නේ නැති අය පන්දිතිය. නෑ. වැරදි දෘෂ්ටි දෙන අය අන්තිම බාලි. බුදුහාමුදුරනේ බාලියෝම කියලා අහකට දාලා දින්නේ අය. තේරුණානේ? ඔයගොල්ලෝ වගේ නෙමෙයි ජෛන අය. පරම්පරාව 20ක් කිසිම පාපයක් කරන්නේ නැති අය. නිරිසුදු පරම්පරා 20ක් සිද්ධ කරලා ගත්තයි මෙහෙත් ඇති ජෛන අය. තේරුණාද? මොකද්ද තියෙන පළේ? දෘෂ්ටිය වැරදි. සත්‍යයට යන්න බෑ. නමුත් හොඳ සංසාරය. බුදුහාමුදුරන් හොඳ සංසාරය හැම නෙවෙයි ඕනේ. හොඳ සංසාරය තුල ඕනේ සංසාර විමුක්තිය. ඒකට සංසාර විමුක්තියට ඒ කායන මාර්ගය හොඳ සංසාරයට විකල්ප මාර්ගය ආමිෂයයි බුදුහාමුදුර පෙන්නේ. තේරුණානේ? කවුරුහරි කෙනෙක් ඒක බොරු කරලා බුදුහාමුදුරුව විකල්ප ක්‍රමයට දීපු විකල්ප මාර්ගය සංසාර විමුක්තියට ඒකායන මාර්ගය කරලා කියනවනේ ආබාලි. තේරුණාද? ඔයගොල්ලන් හිතේ දිනනවා ඒක හරි කියලා ඔයගොල්ලෝ බලන්න. කොච්චර? ධර්මයේ බොහොම ලේසි එහා මෙහා කරලා. හැබැයි ධර්මයේ දැනගෙන තියෙනවා. දැන් එහෙම යන්න එපා. මම කියන්නේ ඒකට අහු වුණොත් ඒ ගැන හිතුවොත් ඔයගොල්ලන්ට මේ ගමන වේගවත් නෑ. දැන් ගමනට මොකද්ද කියන දන්නවා. වේගවත් වෙන්නයි මම මේ කියන්නේ. වේගවත් කරගන්නේ කොහොමද? අරවට අහුවෙන්න අහුවෙන්න මෙතන අඩුවක් වෙනවා. ඔයගොල්ලෝ භාවනා කරා ඉස්සරහට ඇදෙන වේගය අඩුයි. ඇදෙන්නේ නැතුව නෙමෙයි. හිමින් යන්නේ. වේගෙන් ඇදෙන්නේ. ඉතින් ඒ ගැන දැනුවත් වෙන්න ඕනේ. දැන් ඕක හරියන්න විදිහක් තමයි මම මේ කියා දෙන්නේ. මං කිව්වනේ මේ ඔක එහෙම පිළිගන්න බෑ. තේරුණා නේද? ඔය ධර්මානුකූලව කොහෙන් හරි දැනගන්න එපා. ධර්මානුකූලව විදිහේ දැනගන්න කියන හොඳම තැන තමයි බුදුහාමුදුරුවෝ පෙන්නනවා බුදුහාමුදුරුවෝ පෙන්නපු සංසාර මුක්තිය ලැබෙන්න ක්‍රම කියලා කෙටියෙන් විස්තර කරනවා. දැන් සීල සමාධි ප්‍රඥා වලින් තමයි මේ සංසාරේ කෙලවර වෙන්නේ. ඕන කි වචන තුනේ. ඔක තව ඊට වැඩි දික් කරනවා බුදුහාමුදුරුවෝ. ඔක එහෙම තේරෙන්නේ අපිට තේරෙන්නේ මේ සීල සමාධි ප්‍රඥා වලින් සංසාර මුක්තියක් කියලා තේරෙන්නේ සමාධියක් තිබෙන අයට. එහෙමයි කියන්නේ තා. ඔන්න තාපසයන්ට තේරුණා හරියි. ප්‍රඥාව කියන එක විතරයි ඒගොල්ලන්ට අඩු. ඒකට බුදුහාමුදුරේ අහගත්ත ප්‍රඥා ශික්ෂාව. එන්නනේ ඒගොල්ල සෞත්සාහයෙන් සීල ශික්ෂාවක් ප්‍රගුණ වෙලා තිබුණා. සමාධි ශික්ෂාවක් ප්‍රගුණ වෙලා තිබුණා. දැන් එයාට උන් බුදුහාමුදුරේ ඉගෙන ගන්න දෙන්නේ ප්‍රඥා ශික්ෂාව විතරයි. ඒක ඉගෙනගෙන එදා හිටින් විශාල පිරිසක් මේ සංසාරේ කෙලවුණා. ternary ඊට පස්සේ දැන් ඊට වැඩි අඩු දැනුමක් තියෙන අයට මේක තේරෙන්නේ නැහැ බුදුහාමුදුරුවෝ කිව්වට සීල සමාධි ප්‍රඥා කියලා. ඒ අයට තේරෙනකොට තේරෙන්නේ නම් තව විස්තර කරා බුදුහාමුදුරුවෝ. මගේ මේ සංසාර විමුක්තිය තියෙන කාරණා අටක් සම්පූර්ණ කරගන්න. මේක තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය. දැන් අර තුනම අට කරා. තේරුණා නේද? දැන් ඊට පස්සේ ඒකත් තේරෙන්නේ නැත්නම් මේ අට 37කට. එතකොට වඩා සංකීර්ණ ධර්ම මොහෙද තියෙන්න ඕනේ. ඔයගොල්ලන්ට තේරෙන ධර්ම අපිට තේරෙන ඒවා වැඩිම ඕන තියෙනවා. සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම. තේරුණානේ? දැන් ඒකින්ද අපි ඉගෙන දැනුවත් වුණාම ඔය තියෙන මතවාද අපි අහක් වෙන්න ඕනේ. ඒ කියනේවා මේ අපිට ඕන දේ මොකද්ද එපා දේ මොකද්ද කියලා ඔයගොල්ලන්ට තේරුම් බේරුම් කරගැනීමේ ශක්තියක් Tamanට දැනට වැඩිය වැඩි වෙන්න ඕනේ. දැනුත් තියෙනවා ඒක තව ටිකක් වැඩි වෙනවා මේ ගැන ධර්මානුකූලව විග්‍රහය කරගත්තොත්. මේ සඳහා ඔයගොල්ලන්ට මෙන්න මෙහෙම මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල කාරණා තියෙනවා 37ක්. මේ 37ම අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා දිගට. ඒ කියන්නේ සාකච්ඡා කරන්න පළමුව මේ 37 හැදිලා තියෙන ගුණ ටික දැනගන්න ඕනේ. ඒක සටහන් කරගත්තත් හොඳයි. ගොනු හතකින් මේක හැදෙන්නේ. සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම 37 හැදිලා තියෙන ගොනු හතකින්. ඒ ගොනු හත මෙන්න මෙහෙමයි යන්නේ. ඔයගොල්ලෝ දන්නවා. සටහන් කරගන්න මුලින්ම තියෙනවා හතරක ගොනුව. සතර සතිපට්ඨාන. මොන පළවෙනි ගොනුව සතර සතිපට්ඨාන. දෙවෙනි ගුණය සතර සම්‍යක් ප්‍රධාන වීර්ය. තුන්වෙනි ගුණය සතර ඊර්ෂ්‍යා. මම 12ක් කියනවා. හතර ඒවා තුනක් කිව්වා 12යි. පස්සේ හතරවෙනි ගුණය පංච ඉන්ද්‍රිය. හැවෙනි ඔළුව පංච බල ඊගාව එක සත්ත බොජ්ජංග අවසාන එක ආර්ය අෂ්ටාංග මාර්ගය දැන් බලන්න ඔගේ ඔය ටික ඔක්කොම එකතු කරොත් කාරණා තියෙන්න ඕනේ 37 දැන් ඕක තමයි බුදුහාමුදුරන්ට ඕනේ. ওই ටික සම්පූර්ණ වෙනවා නම් බුදුහාමුදුරෝ පෙන්වන සංසාර විමුක්තියට එයාපත් වෙනවා. එයා සම්මාදිට්ඨිලාභී වෙනවා. ওই ටික තියෙනවා නම්. එතකොට මේ ටික කොහොමද අපි විග්‍රහ කරගන්නේ? දැන් ඔයගොල්ලන්ගේ ගෙදර දොරේ වැඩ කටයුතු කරනකොට රැකියාව කරනකොට ඔය 37න් එකක්වත් නැහැ කියලා ඉතින් ඉගෙන ගන්න. ඒක එතෙන්දි උනා ගුවාම. ආයෙ දැන් බුදුහාමුදුරුවෝ නැහැ නේ. ඔය රැකියාව කරනකොට බුදු වෙයි. වළං හොදනකොට බුදු වෙයි. එහෙම වෙලා නැහැ නේද කවුද? වෙන්නේ නැහැ. ඒ වගේ ඔය හතින් එකක් වහන්නේ ඔයගොල්ලෝ ගෙදර හරි කොහේ හරි වැඩක් කරනවා. දැනුත් මේ වෙලාවේ නෑ. එහෙනම් සංසාර විමුක්ති මාර්ගය දැන් නෑ. ඔය ඔය මාර්ගයට අවතීර්ණ දැන් වෙන්න ඔයගොල්ලන්ට පුළුවන්. දැන් තියෙන දැනුම උද. මේ කරපු පුහුණුවද පුහුණු වෙන්න පුළුවන්. දැන් මුලින්ම තියෙන ගොනුව බලන්න සතර අතුවා. දැන් ඔයගොල්ලෝ ඉගෙන ගත්ත විදිහට මේ ඉඳගෙන විනාඩි දෙකක් දැන් අර ඉස්සෙල්ලා වගේ හුස්ම ගැන අවධානය යොමු සාමාන්‍ය විදිහට ඇස් පියාගෙන හුස්ම ගැන අවධානය යොමු හොඳයි දැන් අස්සරි. දැන් ඔය භාවනා කරපු කාලයේ පොදුවේ ආධුනිකයා යකල් භාවනා කරපු කෙනා මේ කියන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල කාරණා අටක් මුල්ම කාරණා අට යන්තමින් හෝ අත ගහන්න ඕනේ. ඒ කියන්නේ මුණ එනවා යනවා වගේ කින් තමයි විනාඩි 5 ගත කරන්නේ. කියන්නේ හතුබ්බෝධි පාක්ෂික ධර්ම වල තියෙනවා කාරණා 37ක්. ඔක පළවෙනි ගොනුව මොකක්ද? සතර අධිපක්ඛාන. දෙවෙනි ගොනුව මොකක්ද? සතර සම්‍යක් ප්‍රධාන වීර්යය. දැන් මම කිව්වේ දැන් ඔයගොල්ලෝ මේ වෙලාවේ අවමත් මේ වෙනද භාවනා කරේ නැති කෙනෙක් හරි උත්සාහ ගත්තා කියන්න මේ හුස්ම ගැන අවධානයෙන් ඉන්න. ඒ උත්සාහ ගත්ත විනාඩි 5ක් 10ක් වගේ කාලයක් මෙතන අපි දැන් මේ වෙලාවේ ඉන්නවා. මේ කාලය තුලදී ඔය සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කාරණාවල අටක් ඔය හැමෝම එක දිගට එක මේ අකණ්ඩව ගලා ගියා කියන එක නෙමෙයි. ඔන්න අටක පුහුණුවා එහාට මෙහාට උනා. තේරුණා නේද? බහුලිකත වීමෙන් අනික්වත් වෙනවා මේ යට මොනවද? දැන් හුස්ම ගැන අවධානයෙන් ඉන්නේ එක කායන පස්සනාව. ඒක හදපට්ටානේ එකක් නේද? දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා එක අනුපස්සනාවක් කියනකොට දැන් අදපට්ඨානයේ තියෙන හතර තමයි කායानुපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. දැන් මේ පින්වතුන්ට මේ කායानुපස්සනාව, වේදනානු, චිත්තානු, ධම්මානු කියන හතර හරියට පුරුක් හතරක ධනවල් පොටක් වගේ. එකට සම්බන්ධයි. ඒ වගේ වෙන් වෙච්ච පුරුක් හතරක් නෙවෙයි. කුරුක් හතරකින් හැදිච්ච ධම් වෙලා. දැන් ඔයගොල්ලෝ කායනුපස්සනාවට අයිති හුස්ම ගැන අවධානයෙන් ඉන්නකොට ඔයගොල්ලෝ ළඟ සතර අතිපට්ඨානේ තියෙනවා කියන එක හඳුනගන්න. ඒක ප්‍රකට නැත්තේ අපි තව දියුණු නැති හින්දා විතරයි. ওই භාවනාව දියුණු වෙනකොට අනිත් සංගමෙච්චි පුරුක් තුනේ එනවා. මේක අහක් වෙලා නෙවෙයි තියෙන්නේ එකට බැඳිලා. එහිඳ දැන් එහෙමනම් ඔය හුස්ම ගැන අවධානයෙන් ඉන්න උත්සාහ ගන්නනේ අපි විනාඩි ගාණක් අද දවසෙත් එහෙම වුණා මේ වෙලාවට උනේ. දැන් මේ කාලය තුලදී නම් ඔය කියන මුල් ගොනුව අපි ළඟ තිබුණා. හුස්ම ගැන අවධානය වැරදුන්නේ නැත්නම් ආස්වාසේ වැරදුන්නේ නැත්නම් පාස්වාසේ වරදුන්නේ නැතුව මෙනෙහි වුණා නම් සතරාදි ප ဋ ාණේ කියනවා. එතකොට හතරයි නේද? දැන් ඒ එහෙම ඉන්න බැරි වෙන්නේ. දැන් ඔයගොල්ලන්ට හුස්ම ගැන අවධානය ඉන්න බැරි වෙන්න හේතුවක් තියෙනවා. දැන් නැහැ. දැන් මේ වෙලාවේ ඔයගොල්ලන්ගේ හුස්ම ගැන අවධානයක් නැහැ. මන ඇහිීමට අවධානයක් තියෙනවා. වෙන වැඩක් කිරීමට අවධානයක් තියෙනවා. ඔකට හේතුව බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඔයගොල්ලන්ගේ වෙන කිසිම හේතුවක් නෙවෙයිලු. දැන් මේ මොහොතේ අපිට නෑ සතර සම්මාස්ත ධර්මී. තේරුණානේ? දැන් ඔයගොල්ලෝ දන්නවා හුස්ම ගැන අවධානය යොදීමේ වටිනාකම. ක්‍රමයක් දන්නවා. මේ මොහොතේ නැත්තේ ඇයි කියන එකට කෙලින්ම බුදුහාමුදුරුවෝ උත්තරේ දෙනවා. දැන් ඇයි නැත්තේ? ඔයගොල්ලෝ කියන්නේ මම බණ අහනවා. දැන් බුදුහාමුදුරුවෝ දෙන්නේ එහෙම බණ අහන එක මේකට උත්තරයක් නෙවෙයි. තවියයි අපි නානේ වෙනවා. ඒ වගේ උත්තර. දානෙව්වා බණ ඇහුවා. බුදුහාමුදුරුවෝ දකින්නේ ඒ අයට නෑ සතර සම්මා ප්‍රධාන වීර්ය. මටත් නෑ ඕගොල්ලන්ට නෑ කියලා නිහතමානීව පිළිගන්න. දැන් මට තිබුණා හතරවතිපත්තානේ සම්බන්ධව දැනු මුකුත් තියෙනවා මේ වෙලාවේ මට තිබුණා නම් සතර සම්මා ප්‍රධාන වීර්ය මම බණ කියන්නේ. එහෙනම් ඔයගොල්ලන්ට මේ වෙලාවේ තියෙනවා නම් සතර සම්මා ප්‍රධාන වීර්ය ඔයගොල්ලෝ බණ අහන්නේ. එච්චරයි බුදුහාමුදුරු පෙන්වන දර. ඒ කියන්නේ මොකද්ද? සතරාදිපට්ඨානේ යෙදෙන්න බැරි ඇයි අපිට? ඒකේ බාධකයේ බුදුහාමුදුරෝ දෙවණුව දෙනවා. දෙවණු ගුණුව බාධකය. කොයි වෙලේද සතරාදිපට්ඨානේ වැඩෙන්නේ නැත්තේ? ඔයගොල්ලන්ගේ එතන තියෙන අඩුව නම් සතර සම්මා ප්‍රධාන වීර්යය. වීර්යනේ දැන් ওই වීර්ය නැති එකට අපිට කියන්නේ හේතු තියෙනවා. දරුවෝ නලවනවා කියයි, ඉස්කෝලේ යනවා කියයි, රැකියාවල් කරනවා කියයි. ඈ පූජාවක් කියයි. දැන් ඔය කියන සමස්තයේ තියෙන මොකද්ද කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ඔය ඔය සමස්තයේ ලෝකේ කරන කටයුතු වල මොනවද කියලා තියෙන්නේ? අපි නම් කියන්නේ අපි සෑහෙන මහන්සියෙන් මේ වැඩ කරන්නේ. දේ ඉඳලා හවස් වෙනවා පුදුම වීර්යයෙන් වැඩ කරනවා. මේ මගලාටිපට්ඨානේ නැත්නම් ඒ වීර්ය බුදුහාමුදුරුවෝ කියන්නේ. ඔව්. සම්ය සතර සම්‍යක් ප්‍රසන්න වීර්යය නෙමෙයි. ඔය වීර්යයක් වෙන්න පුළුවන් ඒ වීර්යය තියෙන අංගා ගන්න. මේ දේහකල දාඩි දාගෙන වාහන කියන්නේ මොකටද කියලා බැලුවම ඔව් හොඳ සංකාරයක් හදන්න මේ දඟලන. තේරුණා නේද? සංකාරය හදන්න දඟලන එකට බුදුහාමුදුරුවෝ සතර සම්‍යක් ප්‍රදාන වීර්ය කියලා කියන්නේ. හැබැයි මහා ලොකු වීරියකින් මේක කරන්න අපිට පුළුවන්. සහජ හැකියාවක් තියෙනවා. උත්පත්ති ධම්ම කාමයක් තියෙනවා. මොන වීරියටද? සංසාරේ හදන්න. ඉතින් ඒක අපි ගොනු කරගන්නවා මගේ වීරිය තියෙන්නේ මේ සංසාරේ කෙලවර වෙන්නේ කියලා. දැන් බලන්න ධර්ම දෙකක්. තේරුණා නේද? දැන් මේකෙන් ඔයගොල්ලන්ට මම මේ කියා දෙන්නේ සංසාරේ හදන වීර්ය අහක් කරන්න කියන එක නෙමෙයි. ඒක ලේසියෙන් ඔයගොල්ලන්ට අහක් කරගන්න බෑ එකපාරට. තේරුණා නේද? නම බුදුහාමුදුරේ ළඟ මේ ඉගෙන ගත්තාම පුළුවන් මෙහෙම දෙයක් කරන්න. ඔය සංසාරේ හදන වීර්ය කොයි විදිහටම කරලා තව වැඩි කරක් කමන්න. ඔක නැත්නම් කෙලවරක් වෙන්නේ නෑනේ. ඔක එකත් වැඩි කරගන්න ඕන නා. මේක ඉගෙනගෙන මේකටත් ඒකෙන් 100න් පංගුවක් යදවන්න. තේරුණා නේද? 100න් පංගුවක් යදන්න. එතකොට බුදුහාමුදුරුවෝ කියන වෙලාවේදී සතරාම ප්‍රධාන වීර්යය තියෙනවා සතිපට්ඨානෙ වැඩි. තේරෙනවද? දැන් අපි දැන් එහෙම කාලයන්නේ මේ යොදාගත්තේ. දැන් ඊයේ දවසම අංගාරය යොදන්න වීර්යය කරා. අද උදේ වෙනකොට ඒකම කරා. නමුත් උදේ 6:00ට මේ ඇවිත් මොකද දැන් මහන්සිය. ගණන් ගන්න හරි බලනවා සතරාම ප්‍රධාන වීර්යය මොකද්ද කියලා. තේරෙනවද? ඒකට අපි වටනයි නොවටිනාම කියන පැත්තට දාන්න බෑ. බුදුහාමුදුරු පෙන්නන්නේ ඒකයි. ඔයගොල්ලෝ ගෙදෙද්දී ටික කාලයක් අර වීර්ය එහෙම තියාගන්න. ඒක එපා කියලා බුදුහාමුදුරු කියන්නේ නැහැ. ඒ මේ කරන ජීවත් වෙන්න බැරුවනේ. මේ එකක්වත් කරගන්න බැරුව යනවා. තේරුණා නේද? ඒක එහෙමම කරන්නේ. ඒ කරන ගමන් බුදුහාමුදුරෝ කියන සතරහම ප්‍රධාන වීර්යයත් පුරුදු වෙන්න උත්සාහ ගන්න. උත්සාහ ගත්තොත් හරි ලේසි හොයන්න ඒ වීර්යය තියෙන තැනක විපස්සනාවක් වෙනවා. සතිපට්ඨානයක් වැඩෙනවා. නැති තැනක නෑ. තේරුණා නේද? දැන් සතිපට්ඨානය වැඩෙන්නේ නැති තැනක සතරහම ප්‍රධාන වීර්යයක් නෑ කියලායි මේ කියන්නේ. වෙන ධර්මයක් නෑ මෙතන. දැන් ඕගොල්ලෝ හදන්න බෑ. අපි මෙන්න එහෙම දැනලා අපි ලොකු දානයක් දෙනවා. මහා ලොකු දානයක්. මේ කියන අපිට සෑහෙන වීර්යයෙන් මේ දාන සකස් කරේ. දැන් ඒකේදී කියන්න පුළුවන් කාට හරි මේ මල්ලක දැන් තියෙන්නේ සතර සම්ප්‍රදාන මේ නෑ. ඒක බොරු. සතර සම්ප්‍රදාන වීර්යය තියෙන්නේ සතිපට්ඨානයක් වැඩෙන වෙලාවක විතරයි. වෙන කිසි තැනක නෑ. ධානයක් වඩන වෙලාවකවත් නෑ. තේරුණා නේද? දැන් යෝගියයි අරෝපාවචර අන්තිම ධානය. අන්තිම ධානය නම් මොකක්ද? ආ නේව සංඥා නා සංඥාය. ඕක ඉතින් දැන් Hindu අය මෙහි ඉන්නවනේ. ඒ අය අහන්නකො නේව සංඥා නා සංඥායතන ධානය කියලා. මොකද්ද කියන්නේ? දැන් නිකන් අයගෙන් අහන්න එපා. ඒ සාමෝරු වෙනවා හිතනම භාවනා උගන්වන්නේ ඉන්දියාවේ ප්‍රබල එකෙනෙක් ඇහුවොත් කියනවා. මොකද ධානයක් නම් නැහැ කියයි. කියයි මේ මේ අපි දැන් භාවනා කරනවා එහෙම අපේ ගුරුවරු කියා දෙනවා අවසානයේ අපි යනවා මෙන්න මෙතෙන්ට යනවා මොකද්ද තැන? ඔව් මේක සංඥා නාසංඥා කියලා ඒගොල්ලෝ වචනයක් දන්නේ අපි දන්නේ. ධානය කියන වචනය ඉන්දියාවේ දන්නේ. ඒක දන්නේ ලංකාවේ බෞද්ධ. තේරුණානේ ධානය කියන වචනයක් ඒගොල්ලෝ දන්නේ ධානය කියන වචනයක් දන්නේ හැබැයි ධානයට යන්න දාන. ඒක වෙනම කතාවක්. ධ්‍යාන කියන වචනයක් ඒගොල්ලෝ දන්නේ නැහැ. හැබැයි මේ බහුතරයකට ධ්‍යානයකට යන්න ඕනේ. දැන් නේව සංඥා නා සංඥා කියන එක ගැන අහුවොත් ඒගොල්ලෝ දන්නේ නැහැ. හැබැයි මහන්සි වුණොත් හොයාගත්ත ඒ தത്വයට යන්න පුළුවන් කෙනේ. ඒගොල්ලෝ කියන්නේ ඒකට එහෙම නෙමෙයි. වෙන නමක් කියන්නේ. සිව පාර්වති පාර්වතීස සංයෝගය. ඔන්න ඒක ගුරුකුලයක නේව සංඥා නා සංඥා නම් කරන විදිහ. ඉතින් ඔයගොල්ලෝ කොහොමද මම හොයන්නේ? නියන්නේ. සිව භක්තියෝ Hindu වල සිව ආගම අදහන අය ඒගොල්ලෝ කියන්නේ අපි කියන නේම සංඥා නා සංඥා කියලා අපි ඉතින් පොතේ තියෙන කන්නේ. ඒක අපි ළඟ තියෙන කන්නේ නෙවෙයි මේ කියන්නේ බොරුවට. ප්‍රායෝගික දෙයක් නෙවෙයිනේ. හේව්වෝ සිව භක්තියෝ හේව්වෝ ඒගොල්ලන්ගේ ඔය මානසික தත්ත්වයේ තියෙනවා පුරුදු වෙච්ච අයත් ඉන්නවා පුරුදු කරන ගුරුවරුත් ඉන්නවා හැබැයි එලි පිට නෙමෙයි සමාජය සාමාන්‍ය නෙමෙයි වන වනාන්තරගතව ආරණ්‍ය වල කලවල් වල ඉන්නවා එහෙම විශේෂ ගුරුවරු ඉන්නවා ඒගොල්ලෝ ඒකට කියන්නේ ඔය මම කියපු වචන සිව පාරයෝති සුසංයෝගී අවසාන චක්‍රයේ වනගිට්ටෝ ගත්තොත් ලැබෙන ඵලෙ ඒගොල්ලෝ ධානය වලට කියන්නේ චක්‍ර. ඒකනම් ඒ වර්තමානයේ වෙන නා. ඒවා වැරදි නෙමෙයි ඒගොල්ලන් ළඟ ඒවා තියෙනවා. ප්‍රායෝගිකව. ඒක නෙමෙයි දැන් මට ඕනකම කියන්නේ. අර සිව පාර්වතී සුසංයෝගී ඉන්නවා කවුරු හරි. බුදුහාමුදුරු කියන්නේ මොකද්ද? සතර සම්මා ප්‍රධාන වීර්ය නැහැ කියලා. ඔයගොල්ලෝ පොල් ගන්නකොට ඉන්න මොකද්ද තියෙන්නේ කියලා හිතගන්න. මොකක්ද? ඒ රහණිද? අර කියන අන්තිම ධ්‍යානෙත් ඉන්නකොට බුදුහාමුදුරුවෝ කියන්නේ සතර සම්ප්‍රදාන වීර්ය නෑ කියලා. තේරුණානේ? නමුත් ඔයගොල්ලෝ අර මේ හුස්ම ගැන අවධානයෙන් ඉන්නකොට ඔය ඔය කියන සතර සම්ප්‍රදාන වීර්ය අකණ්ඩෝ නැති වුණාට කැඩි කැඩි වුණා. ඔන්න ඔකයි දැන් වටින්නේ. ඕක තමයි ඉගෙන ගන්න ඕනේ. දැන් බුදුහාමුදුරන්ට ඕනේ මොකද්ද කියලා ඉගෙන ගත්තාම ධර්මීය යන්න ලේසියි. ඔයගොල්ලන්ට අර එතකොට සිවපාරල තීසසං යෝගී ඉගෙන ගන්න ඕනේ නෑ. තේරෙනවද? ඒක ඉගෙන ගන්න ආත්ම ගන්න අපුරුදු වෙන්න ඕනේ. ඔය නිකම් මිනිස්සු කියනවා ලංකාවේ ඒවා බොරු කතා. ඒ වෙච්ච ගන්න ඒගොල්ලන්ගේ සිහිනයකට අවදි වෙලා මොකක්ද ඒවා දී කරන්නේ. දැන් ඒවා ගන්න එපා. එහෙම ධානයක් ලේසියෙන් ගන්න බෑ කෙනෙකුට. පුහුණු වෙන්න ඕන හොඳ ගුරුවරු ඉන්න ඕන. ඒක අවිවාදයෙන් පිළිගන්න. ඒකටත් වැඩිය වටිනවා මුගලන්ට මේ සතුපත්තානේ හුස්ම ගැන අවධානයෙන් ඉන්නකොට ඔය එකක් තියෙනවා. එතකොට දැන් බලන්න ඕන මොකද්ද මේ කියන සතරමම් ප්‍රධාන වීර්ය. නම් කරන්න පුළුවන් නේද ඒගොල්ලන්ට? මොකක්ද ඒ සතරමම් ප්‍රධාන වීර්ය කියලා නම් කරන්නේ කොහොමද? නූපං අවසල් නූපදීමේ වීර්ය. උපං අකුසලය මඩ පැවැත්ීමේ වීර්ය. නූපං කුසලය උපදීමේ වීර්ය. උපං හානි. උපන් කුසලයේ වැඩි දියුණු කිරීම වීර්යය. මෙන්න මේ හතර එකතු වුණා සතරාම ප්‍රධාන වීර්යය තියෙනවා. දැන් අපිට නැහැ. මේ වෙලාවේ නැහැ. එහෙනම් මේ වෙලාවේ අපිට නැහැ නූපං අකුසල් නූපදීන වීර්යයක් නැහැ. කියන එකනේ මේ කියන්නේ. පළවෙනි වීර්යය නේ. ඉතින් ඔයගොල්ලෝ දන්නේ නැතර මේ බලන්න කොයිගොල්ලෝ. මොකද ඔය නූපං අකුසල් කියන්නේ ඒකේ තේරුම මොකද්ද? දැන් මේ මොහොත ගත්තොත් මේ මොහොතට අනාගතය නූපන්නේ අනාගතේ ඉපදිලා නැහැ තව අපිට. ඔය වෙන වීරිය තියෙන්න ඕන අනාගතයේ අකුසල් උපදින්න නැති වෙන්න වීරියක් කරන්න අපි දැන්. ඒවනේ ඕකනේ තේරුම. එහෙනම් මේ මොහොතේ අකුසලයක් අහක් වෙන්න වීරියකුත් මේ මොහොතේ නැතුණාට බුදුහාමුදුරුවෝ සමාව දෙනවා. මොකටද තියෙන්නේ? මේ මොහොතේ නැතුණාට කමක් නැහැ කියනවා. මේ වීරියක් වෙන්නේ දැන් අකුසලයේ හිටියක් කමක් නැහැ. අනාගතේවත් අකුසලයක් වෙන්නේ නැතුව අගවලා ගන්නවා. අන්න එහෙම වීරයක් තියෙනවනේ එතන. සතරාම ප්‍රධාන වීරිය පළවෙනි වීරිය තියෙනවා. දැන් ඒක නැහැනවා අපිට මේ වෙලාවේ. මොකද ඔයගොල්ලන්ට තියෙනවනේ මහා වීරියක් මේ හරියට බණ අහන්නේ මේ පන්දිගම ජමා කරගෙන ඉන්නේ වෙන දේවල් හිතන්නේ නැති ඉන්නේ ওই වීරියෙන්. රීදි රීදි කකුල රිදෙනවා ඒ යුවසගෙන බලන්නේ වීරිය නෙමෙයිද වීරිය නමුත් ඔගේ අර අර කියන ගුණය නැහැ ওই වීරිය මොකද ඒ ගුණය නෑ දැන් මෙතන තියෙන්නේ මෙහෙම නූපං අකුසල් නූපදී මොන්නොතනේ ආය බුදුහාමුදුරන්ගේ අර මූල ධර්මයට යන්නේ බුදුහාඳුර සත්‍ය දකින්න ඕන කියන්නේ මොකද සබ්බ පාපස්ස අකර සියලු පාපේ අහක් කරන්න එහෙම නේද? ඔන්නේ සියලු පාපය අහක් කරන්න වීර්යයක් නැහැ දැන්. අපිට තියෙන්නේ මේක නෙමෙයි. මනහන්න වීර්යය. පින් කරන්න වීර්යය. ඒක නෙමෙයි මේ ඊගා මොහොතේ දැන් මේ මොහොත අත්හැරලා ඊගා මොහොතේ සබ්බ පාපස්ස අකරණම් වෙන්න වීර්යය තිබුණොත් එතකොට ඔය කියන මොනේ? පළවෙනි වීර්යය තියෙනවා. නූපන අපහාර නෝගදීමේ වීති. ඒ කියන්නේ අපිට දැන් තියෙන්නේ සියලු පාපය අහක් කරන්න වමනාවක් නෙවෙයි. ඒකට වීරියක් තිබුණා නම් ඔයගොල්ලෝ දාන්නේ කරමින් දැන් ඒකට වීරියක් ගන්න පුළුවන් හුස්ම ගැන අවධානය හිටියෝ. ඒ කියන්නේ දැන් මේ මේ මොහොතේ අවධානයක් නැති නිසා ඊගා මොහොතේ අවධානයක් නැහැ. එතෙන්දි පාපයක් සිදු වෙනවා. අපි කරන භාවනාව අනුව දැන් ඉගෙනගෙන තියෙනවා. ඔයගොල්ලෝ ආස්වාසය ගැන අවධානයෙන් ඉන්නකොට පාපයක් නැහැ. අකුසලයක් නැහැ. පාස්වාසය ගැන අවධානයෙන් ඉන්නකොට අකුසලයක් නැහැ. දැන් අපිට අකුසලයක් තියනවා කියන්නේ මොකද? අපි කවුරුවත් ආස්වාසය ගැන අවධානයකුත් නැහැ. පාස්වාසය ගැන අවධානයකුත් ඒ වගේම මේ මොහොතේ නැති වුණාට කමක් නැහැ. ඊගව ආස්වාසය ගැන අවධානයෙන් ඉන්න වීර්ය අපුවමනාවක් නැහැ. ඒක ඉන්න ඔන්න සතරම ප්‍රධාන වීර්ය නෑ. තේරුණා නේද? දැන් ඊග දැන් නැතුණාට කමක් නැහැ කියලා බුදුහාමුදුරෝ අවම වශයෙන් තියෙන්න ඕනේ මොකද්ද? ඊගාව ආස්වාසය ගැන අවධානයෙන් ඉන්න වීරියක් තියෙන්න ඕනේ. අන්න එහෙම තිබුණා නම් පළවෙනි වීරිය තියෙනවා. නූපං අකුසල් නූපදීමේ වීරිය එයා ළඟ තියෙනවා. අපි ළඟ නැහැ කියලා දැන් තේරුම් ගන්න. ඒක එන වෙලාවල් කියනවා. භාවනා පටන් ගන්න මේ වීරියෙන් තමයි. තේරුණාද? ඒගොල්ලෝ ඊගාට ඉඳගෙන භාවනා කරන්න වෙනවා. ඊගාව මොහොතේ ඉඳලා මම හුස්ම ගන්න හොඳානෙන් ඉන්නවා කියන වීරියක් තිබිලා නේද පටන් ගන්න. අන්න එතකොට තියෙන ඔය පළවෙනි වීරිය. නෝපං අකුසල් නෝපදීමි වීරිය. ඕකමයි දැන් ඇවිදගෙන යනවා කියන්නේ නිකම්ම ඇවිදගෙන යනවා. සතරාම ප්‍රධාන වීරිය නෑ. ඔයගොල්ලන්ට හිතිගම පළවෙනි වීරිය එනවා. නෑ අපරාධෙ මෙහෙම යනවා. දුහම්දුරු කියලා තියෙන්නේ. ඔව් මේ පහද ගැන අවධාන. අන්න එතන ඉඳලා නෝපං අකුසල් නෝපදීමි වීරියට එනවා. තේරුණානේ? ඒක ඒක නැත්නම් කොච්චර වැඩ කරා ලෝකෙ පෙරළුවා බුදුහාමුදුරන්ට ඔය වීර්ය සංකාරයක් නෑ. අපි නම් කියන්නේ අපි හුඟක් වැඩ කරා සමාධියට. සමාධිය කියන්නේ මොකක්ද? තමගේ සංසාර. අපි නම් හුඟක් මහත් දෙයක් දරුවන්ට කියන්නවා දරුවෝ හැදුවා බුදුහාමුදුරන් මොකක්ද? ඔයගොල්ලන්ට නම් හොඳයි බුදුහාමුදුරන් සංසාරය. එහෙම නේද? ওই විදිහෙන් බුදුහමනාට වැඩක් නැහැ. සංසාර විමුක්තියට වැඩක් නැහැ. නමුත් අර හුස්ම ගැන අවධානයෙන් ඉන්නේ වීර්ය සංසාර විමුක්තියට හේතු වෙනවා. ඒකින්ද සතරහම ප්‍රධාන වීර්යයේ පළවෙනි වීර්යයයි. හැබැයි බුදුහාමුදුරුවෝ ගන්නවා අපිට ඕක හිම්මම යන්න බෑ. ඔයගොල්ලෝ දැන් ඉස්සෙල්ලා විනාඩි 15ක් විතර මන් දුන්නානේ භාවනා කරන්න. මොකද උනේ හුස්ම ගැන අවධානයෙන් ඉන්න මහන්සි ගත්තා. හොඳට ඉඳගෙන හරි බැදී හැරිලා ඔන්න පටන් ගන්නවා. එතකොට මොකද්ද තියෙන්නේ? නූපං අකුසල් නූපදීනේ වීර්යයක් තියෙනවා. හරියටම ආස්වාදයේ පාස්වාදයේ කැඩෙන්නේ නැතුව අවධානයෙන් ඉන්නවා. ටිකක් වෙලා හැරෙනකොට ළමයි මතක් කියලා හරි අර කාමතක වෙලා එකක් කැඩුනා කියන්නකො. එක ආස්වාදය අවධානයෙන් ඉන්න බැරුණා. මොකද වෙන්නේ? අකුසලයක් උපදිනවා. මේ අකුසලේ අපාය යන්නේ නැහැ. ඒවත් ආයෙ පටලෝ ගන්න ඊට පස්සේ හුස්ම ගන්න දෙවියන් මැරෙන්නේ. අපාය යන්න ගන්න. යනවා නෑ. මේකට අපාය යනවා කියදුවම. එහෙම අත්‍යන්නේ ඉන්නේ. දැන් කරන දේවල් දිහා බැලුවම අවුරුහණ කිව්ව ඕන එකක් කරනවා. ඒ ඒවා හිතන්න එපා. මේ මේ කියන අකුසලය වෙන එක. සමාධිය අකුසලයක්. සත්‍ය තේරුම් ගන්න බැරි අකුසලයක්. සතර අපාය යන අකුසලයක් නෙමෙයි මේ කියන්නේ. තේරුණා නේද? එතකොට දැන් මෙහෙම ගිහිල්ලා ඉස්සරහට අපි තුම එකක් වැරදුනා. එක අපිට සිදුවෙන දේ ආයි මට හරියනවා මට පුළුවන් කියන එකේ මම ඉන්නවනම් මේ බුදුහාමරේ ධර්මය යන්න බෑ. උගලන්ට එහෙම ඉන්නවනම් බෑ. මොකද වෙන්නේ? මගේ අරනවා නේද? පාදය අවිදින කොට ඔව් මගේ අරනවා. වම් කකුලේ අවධානය මගේ අරනවා. දකුණු කකුලේ අවධානය මගේ අරනවා. ඔක බුදුහාමරු දන්නවා කාටව වෙනවා කියලා. බෝධිසත්වයන්ට වෙච්ච දේ. ඒකයි දන්නේ. තේරුණා නේද? ඉතින් අපිටත් ඕක වෙනවා කියලා දන්නවා. එතකොට බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේක වෙන එක සාධාරණයි. කාටවත් වෙන්න පුළුවන්. එතකොට හැබැයි අකුසලයක් උපදිනවා. ඉස්සෙල්ලා පටන් ගත්තේ පූර්ණ වීර්යයෙන් නූපං අකුසල නූපදීන වීර්යය. ඒ කියන්නේ අනාගතයේ මේ අහවල් කාලයේදී මම අකුසල උපදින්න දෙන්නේ නැහැ. නමුත් ඒකටම මහන්සි වෙනකොට ඒක ඇතුලේ මම අකුසලයේ උපදිනවා. ඔන්න එතකොට ඕනේ කියන බුදුහාමුදුරු අර කරන වීදි හරියන්නේ නැහැ මේ වෙලේ. දැන් පරණ එක තියෙන්නේ මොකටද? අනාගතයේ උපදින්නේ නැති උපදින අකුසලේ නවත්තන්න. දැන් මොකද වෙලා තියෙන්නේ? වර්තමානයේ ඉපදිලා ඉවරයි. තේරෙන්නේ දැන් අනාගතයක් ගැන කතා කරන්න බෑනේ. වර්තමානයේ වෙලා ඉවරයි. ඒකට බුදුහාමුදුරුවෝ දෙන්නේ වෙන වීදි. ඒකට කියනවා නෑ නෑ උපං අකුසල නෑ උපදිනා ඉවරයි නේ උපං අකුසලයි මට පවත් නෑ ඔයගොල්ලන්ට ඒ වීර්ය ඕන තේරුණානේ ඔයගොල්ලන්ට සමහර විට ටොන් ගානක් ඔළුවේ දිහා ගන්න බරගෙන යන්න පුළුවන් වෙයි ඔන්න ඔය කියන වීර්ය ගන්න නම් බෑ දැන් ඉතින් බඩු මුට්ටු ගේනවා නම් වටනා දෙයක් නම් එහෙම බරක් උස්සගෙන ගිය හැටි කිසි ගැටලුවක් නෑ හරියට වීර්යය තියෙනවා තේරුණා නේද නොගානමී වැඩ කර හැකියි. හරියට වීරිය තියෙනවා. නමුත් බුදුහාමුදුරුවෝ දන්නවා මෙන්න මේ වීරිය නම් පුරුදු වෙන්නේ නැතුව ගන්න බැරි බව ඒගොල්ලන්ට. දැන් භාවනා කරගෙන හුස්ම ගැන අවධානයෙන් ඉන්නවා. එක හුස්මක් එක ආස්වාසයක් වැරදුනා. ඔයගොල්ලෝ ගන්න වීරිය තමයි අනේ මට මේක කරන්න බෑ. මට මේව කරන්න පින්නේ නැහැ. හරියක් නම් එහෙම නෙවෙයි. ගල් ගල් පිළිමේදී වගේ ඉන්නවා. එහෙම එහෙම හිතන්නේ. ඒව ගැන කල්පනා කරනවා. ඔය වීර්යය නේ. තේරුණාද? දැන් බුදුහාමුදුරු කියන්නේ එහෙම නෙමෙයි. අන්නේ තෙන්නේ නෝ දැන් ඉපදුනානේ අකුසලයක්. ඒ කියන්නේ එක මුස්මක් මගේ හරිනවා. මොකනේ අකුසලය? ඒකට වෙන විකල්ප කරන්න එපාලු. උපාය අකුසලයෙන් වැඩ පැවැත්වීමේ වීර්යයට ගන්න ඕනේ. ඒ කියන්නේ ඊගාවුත් මින්නලා ආයම දානවා. ඔන්න ඕක කරන්න කියලා වෙයි කියන්නේ. දැන් ඕක කරන්නේ නැතුව අර එක එක්කෙනා ගැන හිතලා තමන්ගේ අඩුපාඩු ගැන හිතලා කැවෙන එක අපේ හැටි. නමුත් අර කුංචි දේ අපිට අමතක වෙනවා. පොඩි දෙයයි කරන්න කියන්නේ බුදුහාම කුංචි වීර්යයක් මේ. නමුත් කරගන්න බැරි හින්දා මහා වීර්යයක් වෙනවා. කුංචි දේ මොකද්ද? මේ මොහොතේ හුස්ම ගැන අවධානය කැඩුනා කියලා දැනගත්තා. ඔව් ඊගා මොහොතේ ඉඳලා ඒක හදනවා කියලා වීර්ය කරනවා. එතකොට ධර්ම වැඩයි. ඔන්න එතකොට වීර්ය දෙකක් තියෙනවා. සතරම ප්‍රධාන වීර්යයේ කොටස් දෙකක්. ඔහොම කර කර ගියොත් මොකද වෙන්නේ? අපි දන්නේ නැති මෙහෙම හිතියම ලැබෙන ಗುಣ ටිකක් Tamanට තේරෙනවා. ඒ ගුණය තමයි කුසල. තේන පාපي අහක් වෙලා අකුසල යහක් වෙනකොට එන්න ඕනේ මොකද්ද කවදා? ආ කුසල කියන එක දැන් මේකේ වෙන්නේ මොකද්ද? ඉස්සර නම් මෙහෙම ඉන්න බෑ. දැන් ඉන්න පුළුවන් ඒක කුසලයි. තේරුණාද? ඉස්සර නම් මෙහෙම ඉන්නකොට දැනෙන්නේ හරි අමාරු අයකට. දැන් එහෙම නෙමෙයි. සැහැල්ලුවා. අන්න කුසලයි. දැන් ඒතන ඉතහා ටික ලේසි. ඒක කියන්නේ තුන්වෙනි වේනේ නූපං කුස අකුසල නූපං කුසලය ඉපදීමේ වීර්යය. කියන්නේ අර භාවනාව දිගට කරගෙන යනකොට මේකේ නිකම්ම නැගිටලා යන්නේ නැතුව ඒගොල්ලෝ අනේ එදච්චරා අදච්චරා තව නැහැ කියලා නවත්තන්න නැතුව දිගට කරගෙන යන්න කියනවා. එතකොට කරගෙන යන්න කුසලයක් උපදිනකම්. මේකෙන් ප්‍රතිඵලයක් ලැබෙනකම් මොකක්ද? Tamanට තේරෙන දෙයක් ලැබෙනකම්. සෝවාන් වෙනකම් කියන එක නෙමෙයි මේ. රහත් වෙනකම් කියන එක නෙමෙයි. Tamanට තේරෙනවා නා ඉස්සර මට ඉඳගෙන ඉන්න බෑ දැන් හිටිය කියන්නේ. ඒක කුසලයි. තේරුණා නේද? එහෙම ඉඳගෙන ඉන්න බෑ කකුල රිදෙනවා දැන් එහෙම නෑ මෙහෙම හුස්ම ගැන අවධානය ඉඳගෙන හිටියා. ඒක කකුල රිදෙන්නේ නැහැ. ඒක කුසලයක්. ඒකට මොකක්ද 14 වෙනි වේලි ගන්න තියෙන්නේ. එහෙම දැනෙනවා. ඔව් ඒ ඒ විදිහට ඒ ඉරියව්වෙන් තව ඉඳ මහන්සි වෙනවා. තේරුණානේ? දැන් ඔන්නකොම මේ වීර්ය හතර යෙදිලා සතරයම ප්‍රධාන වීර්යය දෙන්න ඕනේ. හැබැයි යෙදෙන්නේ මොකටද? සතිපට්ඨාන භාවනාවට යෙදුනොත් විතරයි. මිරිස් සම්රණ්ඩේ දුවට හරියන්නේ නැහැ, ධානවලට දුවට හරියන්නේ නැහැ, පූජාවට දුවට හරියන්නේ නැහැ. ආ මේ දානෙට දුවට හරියන්නේ නැහැ. මේකයි ධර්මය. තේරුණා නේද? ඔයගොල්ලෝ අනික් කොටේ දුවට සතරම ප්‍රධාන වීර්ය වෙන්නේ නැහැ. යොදන්න තියෙන බුදුහාමුදුරන්ගේ ධර්මයේ නම් ස්වરૂප 21යි. ඒ 21 අතුපට්ඨාන භාවනා සතිපට්ඨාන සූත්‍රයේ තියෙන භාවනා ක්‍රම 21 එකක්. ඔයගොල්ලෝ දැන් දන්නවා දෙකක්. ওই දෙක ඇත්ත. මොකද්ද දෙක? හුස්ම ගැන අවධානයෙන් ඉන්නකොට සතරාම ප්‍රධාන වීර්යයේදී ගෙවලන්ට ඔව් සක්මණේදී දැන් අපිට සක්මණේ දුනත් මොකක් හරි මතක් වුණොත් බුදුහාමුදුරුවන්ට වැඩිය අරග හොඳ වෙනවා. ඉතින් ඒක හැටි අපි. තේරුණා නේද? නම ඒක වැරදි කියලා හිතන්න එපා. දැන් අපිට සතරාම ප්‍රධාන වීර්යය නැති හින්දා මේක වෙන්නේ. ටිකක් කල් පුරුදු වෙනකොට මේ ලෝකේ වෙන ලොකු දෙයක් නැති වෙනවා. මේ වීර්ය හරියට ආවා. දැන් තේරුණාද මේ ක්‍රමයේ මේක පාට ඉද්ද ගැහුවා වගේ මේව කරන්න බෑ කියලා දැනගමු අපි. මෙහෙම කතා කරන්නේ ඇයි ඔයගොල්ලන්ට? ටික ටික පුරුදු වෙනකොට දැනටත් තේරෙනවා ඇති ඉස්සරට වැඩි දැන් මට පුළුවන්. තේරුණානේ? ඔක මාසයක් දෙකක් පුරුදු වෙනකොට හොඳටම පුළුවන්. හරියට අහගන්න ඕනේ මොකද්ද වෙන්න ඕනේ කියලා දැනගන්න ඕනේ ධර්මයේ දැනගන්න ඕනේ. මම දැන් එතකොට ඔය සතරම ප්‍රධාන වීර්යය ප්‍රමාණවත් වෙනනම් ඕක තමයි සතරම ප්‍රධාන වීර්යය. මුලින් තියෙන්න ඕනේ මේ වීර්යය වඩන්න හේතු පාදකයේ තියෙන්න ඕනේ කොහෙද? සතරාපුපට්ඨාන. වෙන තැනකට ඉදිරිය වැඩක් නෑ. එතකොට මේ විදිහට ඔයගොල්ලෝ විනාඩි 10 ඇතුළේ ඔය මුණ තිබුණ තිබුණ නැත්නම් අර විදිහට භාවනා කරන්න බෑ. හැදෙන්නේ නැති මගදී. නමුත් ආයෙ ඒකටම මාර්ග වෙච්ච එක තමයි උනේ. ඕනම සතිපට්ඨාන භාවනාවක් දුවන්නේ ওই සිද්ධාන්තය උඩ. දැන් ප්‍රශ්න තියෙන්නේ ඊගා කොටස් තුන. මොනවද? ඒ හතරානුවක් ප්‍රධාන වීර්යයක් තියෙනවා ඔයගොල්ලන්ට සතිපට්ඨානියක් ගන්නවා භාවනාව දියුණු වෙන්නේ. ඒ දෙක විතරක් තිබිලා බෑ. ඒ ප්‍රතිපාද නැත්නම් වෙන් ස්වార్థාව විතරයි. එහෙම. ආ දවසට පැය තුනක් භාවනා කරලා අපි යාඥි මැරලා ගියා. අවුරුදු 60ක් කරා. වාර්තා. තේරුණානේ? එයාගේ ජීවිතය තියෙනවා සතිපට්ඨානය කරා නම් සමත භාවනාවක් කරා නම් සතර සම්ම ප්‍රධාන වීදී නෑනේ දැන් පැහැදිලි නේද ඒක? ඒක ඒ නෑ අපි දැන් විපස්සනා භාවනාවක්මයි කරේ. එතකොට සතර සම්ම ප්‍රධාන වීදියක් නෑ තියෙනවා එයාගේ සතරත් වට්ටාලයක් තියෙනවා ආච්චිගේ නැත්නම් මොකද්ද? ඈ සතර ඉතිපාද නැත්නම් ගින් ස්වාර්ථා විතරයි. දැන් හොමෝ තමයි මේක යන්නේ ඉස්සරහට. ඉතින් ඒවත් දැනගෙන ඉන්න ඕනේ මේක මේ මොනවද තියෙන්නේ කියලා දැනගන්න ඕනේ. නිකම්ම නිකන් අර හනුම වරහන් ගත්තා වගේ ගියා කියලා හරියන්නේ නැහැ. එහෙනම් අපි යන්නේ එහෙමයි. හනුම වරහන් ගත්තම කරන දේවල් කියන්නේ, කඩුවක් ගත්තම කරන දේවල් කියන්නේ. මේ ලංකාව ගෙන තිබ්බ කියලා නෙවෙයි කියන්නේ. ඔයගොල්ලෝ මේ ඕමානේලා ඕන්න ලංකාවේ ඉන්නේ ඉස්කෝල් වල ඉන්නේ. අහම වටන් ගත්තා වගේ තමයි ඒක. තේරුණා නේද? එහෙම ඒවා ආරංචි වුණොත් අපි හොඳ වැඩ කරනවා. මොකද දැන් මුගක් රටවල් වලින් ලංකාවේ අය අර ගිහිල්ලා අරම මේවා කරනවා. ටයිකෝඩ් දාගෙන. අනුවරන් ගත්තා වගේ බොරු කියනවා. එහෙම නේද? ඒ වගේ ප්‍රතිරූප තියෙනවා ඇත්තටම ප්‍රශ්න වෙලා තියෙන ලංකාවටම මේක වෙලා තියෙන්නේ තායිලන්තෙට නෑ බුරුමිට නෑ බෞද්ධ රටවල් තුනක් නේ තේරවාද ලංකාවයමයි මේක කරන්නේ ඉතින් ඔය බලන්න දේශන පවත්වනවා විකාර අදහස් කියනවා කියලා තායිලන්තෙ ගිහියේ බුරුමේ ගිහියේ නෑ හොයලා බලන්න මම කියන එක බොරුවක් ලංකාවේ අයමයි මේක කරන්නේ මේකට හේතුවක් මොකද ධර්මයේ පිළිබඳ තියෙන ප්‍රශ්නයක් මේ. දැනුවත් කියන්නේ. ඒ රටවල ආම්දුරු ලක්ෂ ගණක් ඉන්නවා. මොනවා හරි කියන්න ගියෝ නැති මොකද වෙන්නේ? ඒ මිනිසුන් බලනවා මොකද උඹට වෙලා තියෙන්නේ මේ මෙච්චර ඉන්නවා මහණුවියන් උනේ. ඔච්චර ධර්මේ දන්නවා. මේකෙන් ඉන්නගෙන ඉන්න හොඳද කියලා තේරෙනවා. අපි අය අහන්න කෙනෙක් නෑ. මේ අමු බොරු කියන්නේ. ඒකේ මහා විශාල හානියක් තේරෙනවද දැන් අර රටවල් දෙකේ නෑ ඕක අපේ රටේ තියෙනවා ඉතින් ඔය ගැන කලකින්වත් යන්න දැන් මම දෙකක් කිව්වා මේකේ රටෙන්න බෑ අර ගින්ස් වාර්තාවට යනවා ඊගායක නැත්නම් ඒකත් දැනගෙන තමයි ආය යන්නේ අපි දැන් වෙලා ඉවර වෙනවා අවස්ථාවේ අපි සාකච්ඡා කරලා දෙමු මේ කියන ඉරිතිපාද කියන්නේ මොනවද? මෙතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මෙතනමයි භාවනාවේ රස තියෙනවා. ඒ කියන්නේ දැනුවත් කරමු හැමදෙනාටම මේ කාලයක් භාවනා කර ගැනීම ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් 11 වෙලාව ඒ ආහාර දෙනකන් ඔයගොල්ලෝ තනියෙන් කතා නොකර භාවනා කරන්න. අපි නැවත ඊයේ මහත්තයා එක ඔව් එකට මෙතෙන්ට රැස්ෙන් ඔයගොල්ලන්ගේ ප්‍රශ්නයක් තියෙනවා නම් එතන කතා කරනවා. ඊට පස්සේ මේ ටිකක් ආයෙ පැහැදිලි කිරීමක් කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. හැමදෙනාටම දරුවන් සරණයි